දක්වනු ලබනවා. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. මේ ධර්ම සාකච්ඡාවෙන් අපේ වැඩපිළිවෙල સમાપ્ત කරන බවයි සම්මත වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මෙතන ඉන්න සියලුම දෙනා ධර්ම සාකච්ඡාවක පවත්තන ස්වරූපේ දන්නවා. ඒ නිසා මම ආරාධනා කරනවා සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට තැනට පිළිසෙට සුදුසු ධර්ම මාතෘකා ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා. ඉතින් සම්ප්‍රදාන කුලව ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. අපි එකෙන් පටන් අර ගන්නවා. ඒ අතරතුර ඉල්ලා සිටිනවා අතර වාරදි කාට හරි ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අපි එතකන් ලිඛිත ප්‍රශ්න අනුව සාකච්ඡාව පටන් අරගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියා සිටියා දල දෙකක් එකට අතුල්ලන්සේ එක දිගටම භාවනාව වැඩි යුතු බව. මේදී භාවනාව අතරතුර විවේකයක් ගැනීම නොකළ යුතු බව අදහස් වෙනවාද? එනම් පරියන්කේ තරහ කරලා තියෙන පරියන්කේ ඊපස් කෙටි වී එකක් විනාඩි 20ක බලන බලන්න ඉතිරයි. වෙන ඊට පසු පරියන්කයක් හෝ සක්මනකට යාම දීගේ අදීමට හේතු වේ. මෙම වීකේදී කතා කිරීම හෝ මතකයන් හරහා සිතිවිලි වලට යාම සිදු කරන්නේ නැත. මේකෙදී ඇත්තටම ගල් දෙකක් අතුල්ලන්න කියලා නම් මම කිව්වේ නෑ. මම කිව්වේ ලී දෙකක් අතුල්ලන කතාවක්. ඒත් ඒක තමයි ප්‍රශ්නේ තියෙන ඉතින් ඔය මේ ඒක මේ මෙහි තියෙන කතාවනේ අටුවාචාරින් වහන්සේලා සතාන් කළ දින උත්තරාණි අද්දරාණි කියලා ඉස්සර හාමුදුර කෙනෙක් ගමෙන් ගමට යනකොට බෑග් එක අරගෙන යන දේවල් අතර මේ කරගල පී ගන්න ගලත් දැලිපියත් පෙරහන් කඩයත් ඔය ලී ගන්න ගිනි ගන්න දණ්ඩ කියලා උකට කියන්නේ දණ්ඩත් වගේ දේවල් ටිකක් අරගෙන යනවා. ඒ නිසා ඒක සාමාන්‍ය පසුම්බියක තියෙන දෙයක් මගියෙකුගේ හදිසියකදී ගිනි ටිකක් උපයා ගන්න ඕන නිසා ගිනි පෙට්ටියක් නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒකෙදි කරන්නේ ඒක ලී කැලක් හොඳට පායර තියලා පාගගෙන ඒක පුංචි ගෲ එකක් තියෙනවා. ඒ ගෲ එකේ අනික් ලීය කූරක් වගේ එකක් තියලා තද කරනකොට විශේෂයෙන් පතංගි වගේ ලී ගන්න උකට ඒක ඒ ලී නිකන් යකඩ වගේ. තියලා තද කරනට අර ඇතිලෙන කොන ගිනි ගිනි ඇති වෙනවා. එතකොට එහා කෙළවරීම තියෙනවා මේ ගිතෙල් පොඩ්ඩක් තවරගත්ත පුළුන් ටිකක් ඒතර ගිනි ගාන තරමටම රත් වෙනකොට අර ගිතෙල් එකේ තිබ්බහම ඒක වෙල්ඩින් කරන කට්ටිය නිතරම ගින්ද ටිකක් ළඟ තියානින්නේ ගෑස් වෙල්ඩින් කරන කට්ටිය ඒකෙන් තමයි පාන්ත මේ පන්දම නිමුණොත් ආයෙ පත්තු කරගන්නේ. අන්න වගේ ගිනි ඒකෙන් තමයි ගින්දර පත්තු කරගන්නේ. ඉතින් ඒකේ උපමාව තියෙන්නේ අපි දැන් සත්‍යවිසුද්ධි ක්‍රමයට අපි මේ විස්තර කරන ගියා. භාවනා කරන කරන යනකොට ඉස්සල්ලාම බොහෝම අමාරු යෝගාවචරයකට මොකද්ද මේ නාම රූප කියලා කියන තේරුම් අරගන්න. ඉතින් ඒ නිසා හරි ප්‍රයත්නයක් ගන්නවා. එනේ එනේ එනේ අරමුණේ ධාතු මනසිකාර කියලා රූප කොටස මොනවද? ඒක වෙන්කොට දැනගන්න නාම කොටස මේකද කියලා. ඉතින් ඒක හරි විශාල රටාවක්, විශාල ලෝකයක් තමයි අඳුරගන්නේ. ඉතින් අඳුරගත්තට පස්සේ ඒක එච්චර ලොකු ගාණක් නෑ. ඊට පස්සේ ඒ ඒ නාමයට ඒ ඒ රූපයට හේතු මොනවද කියලා බලන එක ලොකු දෙයක්. එතකොට තේනවා දැන් එක දෙක දැන් දන්නවා. ඊට පස්සේ දවසේ ඒ දේ බලන්නම් අරමුණක මුල මැ다가 දකින්න ඕනේ කියලා එක දෙක තුන දැනගන්න. ඕම යනවා හතට අටට යනකොට තේනවා දැන් ඉස්සර එක භාවනා පරයන්ක හත අටක සිදුවෙන දේවල් පළවෙනි විනාඩි 5 10 සිදුවෙනවා. එහෙම සිදුවිලා සමහර වෙලාවක තේරෙනවා අලුතෙන් මේ භාවනාව හොඳට yaadෙන වෙලාවක් කාගෙන යනවා වගේ වෙලාවක්. අන්නේ වෙලාවේදී මේ gediye ගව්වයි කියලා හරි නැත්නම් වෙන ගමනක් තියෙනවා කියලා හරි මොනවාක්වත් තියලා භාවනා කැඩුවොත් එතනදී මේ මාව ගන්න කියන්නේ. එතනදී සමහරලාට කායික වීර්යය නැතිකම නිසා චෛසික වීර්යය දුර්වල වෙලා දැන් නැගිටලා කියලා ආයෙත් ගන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් ඒ වගේ වෙලාවල් අර කලදුරු කල වැලියගම් කියන වගේ දැන් මේ ගින්දර කිට්ටු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ අතහැරලා තියලා ආයෙ පස්සේ ඇවිල්ලා ගත්තොත් ආයෙ ලී දණු ටික නිමෙනවා. ඒ නිසා මේ වෙලාවේදී සාමාන්‍ය කටයුත්තක් බාධා කරගෙන හරි දාන වේලක් බාධා කරගෙන හරි එහෙම නැත්නම් වෙන දෙයකට බාධා කරන හරි යන්න යෝගාචර උනන්දු කරන්න කියන්නේ. ඉතින් ඒකට හොඳ මේ ප්‍රායෝගික කරුණු කීපයක් ප්‍රශ්නේ පසු කොටසේ සඳහන් වෙනවා. පරියන්කේම නොහිටියත් ඊට පස්සේ අපි තුම වරයන්ගේ නැගිටින්න උනත් ඒ යෝගාවචරය පුළුවන් තරම් අර පරියන්කේදී තිබුණ සතිය සමාධියේ සක්මනකට ගිහිලා සක්මනේදී හරි වඩන්න ඕනේ. ඒ අතරමැද මේක ලස්සන කියලා තුන කතා කිරීමට හෝ හිතන්න පෙළඹෙන්නේ නැහැ කියලා. අන්න එහෙමනම් ඒ කියන්නේ මේක තමයි අදහස. පරියංකයම හිටියේ නැතත් ඒ ඇති චෛසික ධර්ම විශේෂයෙන්ම මෙතන කියන්නේ සතියයි සමාධියයි පරියංකෙන් අරගෙන සක්මනට යන්න කියනවා. ඉතින් සක්මනේදී ඒ ටික ඉතුරු ටික වැඩෙනවා. අපිට හිතා ගන්න බෑ මේ කොහොමද මේ පරියංකයකදීම පදන් වෙච්චි පරියංකෙදීම මේ සිද්ධි වෙච්ච සතිය සමාධිය සක්මන්ට ගෙනියන්නේ කියලා ඒක භාවනාවේ ආශ්චර්යයක්. ඒක ඒ කියන්නේ ඉරියව්වම අවශ්‍ය නැහැ. ඒක තේරුම් ගත්තට පස්සේ දිගට කරගෙන යන්න ඕනේ. ඒක නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ යම්කිසි හේතුවක් නිසා ඉරියව්ව කැඩුනත් සති ධාරාව සමාධි ධාරාව කැඩෙන්නේ නැතුව ගෙනියන්න. ඊට පස්සේ සක්මන ඉවරලත් ආපහු එනකොට තෙල් කලයක් ඔළුවේ තියාගෙන යන මිනිස්සෙක් පෙත්ත කවලා තෙල් පිරලා තියේදී කඳුලක්වත් හැලෙන්නේ නැති වෙන විදිහට විශාල සෙනඟක් මැදින් ගෙනියන්නේ කොහොමද? අන්නේ වගේ පුළුවන් තරම් සතිය සමාධිය නඩත්තු කරගෙන ආවොත් ඒකෙන් අදහස් කරන්නේ අර මුලින් මුලින් ඇති කරගත්ත විසුද්ධි ටික ආයෙ මුලින් ඉඳලා යන්න බෙදෙන්නේ නැතුව ගත්ත ගැම්ම දිගේ අරගෙන යන එකයි තියෙන්නේ. ඔය ගොවිතැන් කරනකොට සාමාන්‍යයෙන් මේ නෙවෙයි ඔය විශේෂයෙන්ම අනුරාධපුර පළාතේ වගේ මේ වාරි වාරි ක්‍රමයේ තියෙනවා නම් ඒක ඒ ගොවියන්ට වාරි නැත්නම් අනුරාධපුරේ මහ කන්නේ විතරයි කරන්න පුළුවන්. යල කන්නේට වතුර නැහැ. දැන් මේ යන්නේ යල කන්නේ. දැන් යන්න හදන්නේ අප්‍රේල් වෙනකොට ගොයන් කැපෙනවා. හැබැයි යලට හොඳට පායනවා. වතුර තියෙනවනම් යල අසන්න වැඩි. ඒක නිසා ඒක නිසා අවුරුදු කන්නේ යල කපලා. ඒ නිසා මෙදා යලේ අස්සන්නේ ගොවිත බත් අපි හැදුවයි කියලා කියන්නේ ගොයිය සාරයි. ගොයියට මහට වතුර තිබුණට අවු අඩුයි. යලට අවුව තිබුණාට වතුර අඩුයි. ජල වාරි මාර්ග දුන්නොත් යල මහ දෙක වැඩ කරනවා. එතකොට ගොවිද කුඹුරේ තනකොළ බහල වෙනව අඩුයි. අර අර ගත්ත ගැම්මමයි ඒක කැපුවා කපපුවම ඉතුරු දෙසරේට හැවා. මේ අතරමැද මැද කන්නේ කියලා එකක් තියෙනවා. මැද කන්නේ තැල්ලුවා නම් ආයේ ගොඹ මේ කුඹුර සද්දා මේ මඩ කරන්න දෙයක් නැහැ. මේ සැරේ කැපුවා කපපු ගම පොඩ්ඩක් හාපු ගමන් තනකොළ නැහැ. මඩ වෙල තියෙන කුඹුරේ ඒ නිසා මැද කන්නේත් වැඩ කරන ගොවියා අවුරුද්ද පුරාම වනාත සුද්ධ කරන්න දෙයක් නැහැ නියර බඳින්න දෙයක් නැහැ අරගෙන යනවා ඒ ඒ වාස්තව වැඩි අසන්නකුත් හම්බ නැහැ හැබැයි මහ විතරක් වැඩ කරන ගොවිය වගේ නෙවෙයි ඒකම යෙදිලා ඉන්නවා අර මේ යවිලි මොකක්වත් බෑ එතකොට ඒක කුඹුරෙන්ම අස්වර දෙකක් දෙකමාරක් ගන්න පුළුවන් අන්න ඒ වගේ මේ කෙතුල් මල් කපන මිනිහටත් ඒ මනසේ මලේ තෙලිජ නැත්තම් හැන්දාව විතරයි කපන්නේ හොඳට තෙලිජ තියෙනවනම් මින උදෙත් කපනවා. උදේ දෙක ඇදලා මැද කන්නේකුත් කපනවා. හොඳට තෙලිජ තියෙන. ඉතින් මේ මනුස්සයා නිතරම ඒ වෙනකොට මලගෙවල් මගුල් ගෙදර ඔක්කොත් යන්නේ කෙලින්ම ඒ ඒකේ යෙදিলা ගත කරනවා. ඒ වගේ තමයි භාවනාවෙත් යෝගාවචරය ඇත්තටම කියන තමන්ගේම භාවනාවට ගරු කරන යෝගාවචරය පරියන්ඛයක් හරියාගෙන යනවා දකින්නවනම් ඒ වෙලාවේදී මේ සාමාන්‍ය ලාමක කරුණු කියලා පරියන්ඛේ නතර කරන්නේ. අරගෙන යනවා. මොකද නතර කළොත් අර අවුරුද්දක සැරයක් කන්න වැඩ කරන ගොවියෙක් වගේ ආය වනාත සුද්ධ කරලා නියරමඩ තියාගෙන වැඩ ගොඩක් තියෙනවා. දිගට කරගෙන යන එකනට ඒ වගේ නඩත්තු වැඩ අඩුයි. ඉතින් ඒක මේ ඉස්සරහට ඉස්සරහට යනකොට යෝගාවචරය කාලසටහන රුචි අරුචිකම් මේ ඔක්කොම සකස් කරන්නේ සතිය නඩත්තු කරන්න පමණමයි. වෙන මොනවත් නැහැ. ඉතින් ඒ නිසා සතිපට්ඨාන කියන එක තමයි යකි තේමා ගීතේ වෙන්නේ ඉස්සරහට යනකොට ඒ ඒ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න ලෑස්ති. දෙක තමයි එයා සතිපට්ඨානේ සතිය විලල් වෙන්න විලල් වෙන්න සතිය විවිධාංගීකරණය වෙන්න වෙන්න වෙනදා සතිය පවත්වන්න බැරි සාමාන්‍ය තැන්වල සතිය පැවැත්වීමේ දක්ෂකමකුත් වෙනවා. ඉස්සර වගේ පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් සතිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය නැවත සම්පූර්ණ ස්වභාවික ජීවිතයකට එනවා. කාටවත් හොයන්න බෑ. අර පටන් ගන්න කාලේ මේ ලදරු කාලේ සතිය ඒකටම අවශ්‍ය තත් ඕනේ. නිස්සද්ද තැන් ඕනේ. පරියන්ක හරියන දවසටම කෙරුවොත් එකයි. ඒ වගේම හොඳ බණ අහන්න ඕනේ. නානා සතිය හොඳට වැඩනට පස්සේ මේ හැමන උලඟ තියා බලා හිටියත් ධර්මේ වැටෙනවා. ගින්නක් තියා බලා හිටියත් ධර්මේ වැටෙනවා. කවුරු හරි දුස්චරිතයක් කරනවා තියා බලා හිටියත් ධර්මේ වැටෙනවා. සෑම දෙයකින්ම ධර්මයෙන් පටන් ගන්නවා. එතකොට ඒ පුද්ගලයා කරන්න හදන්නේ එක දිගට ගත්ත සතිය පවත්තන එක හැබැයි එතෙන්දි මෙහෙම ප්‍රකාශයක් කරත හැකි ඒ පුද්ගලයා සතිය පැවැත්වීම සඳහා විවිධ චරණ වෙනස්කම් යටතේ කරන එක ආධුනිකයට පේන්නේ සතිය පවත්වනවා කියන. මොකද ආධුනිකයා දන්නේ නිස්සද්ද තැනකට ගිහිල්ලා වාඩි වෙලා කරන සතිය විතරයි. නමුත් මේනකොට මේ තැනකට ආපු යෝගාවචරයා ඕන කච්චිරමක් ගහන ගමන් ඕන වැඩක් කරන ගමන් සත්‍ය පැවැත්මේ දක්ෂ නිසා ආධුනිකයෝ තමයිලාට අර දක්ෂ යෝගාවචරය පිරිහෙන කෙනෙක් විදිහට දකින්න ඉඩ තියෙනවා. මොකද එයා දන්නේ නැහැ මේ මේ වගේ විවිධ විෂම තත්ත්වයන්දී සතිය පවත්තන හැටි. ඉතින් ඒ නිසා මේක මේ මූලදහස කරාට එක එකන අත්දකින්නකොට Tamanට ආවෙනි ක්‍රම වලින් තමයි අත්දකින්නේ. අත්දැකන දෙන්න අත්දැකන මේක මට මම කතාව මම දැක්කේ ස්වාමීනාථ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ මේ කමඨාන් අරගෙන කමඨාන් වඩන්න ඈත පළාතකට ගියා. ඉතින් කමඨාන් වඩනකොට වල ඒක තාත්තක වෙන්නේ නැහැ. අපව බුදුහාමුදුරුවෝ මම ඉන්න එනකොට කැලේ මැදින් එනකොට කැලේ නැවතිලා ඉන්නකොට අර ගස් දෙකක් එකතන මැදිලා මෙහෙම මැදිලා මැදිලා ගින්නක් අඩගත්තා. ඒ ගින්න පැතිරෙගෙන ගියා ලව් ගින්නක් වගේ. සාමාන්‍යයෙන් බේරෙන්න පස්සේ අතට ගිහින් යනකොට පරොත්තයක් අමුණානේ ඒකට නැග්ගලා අරගින්න පතත ළඟට ඇවිල්ලා නතර වුණා. නතර වුණාට පස්සේ ගන්නන්තේ rahat වුණා. බුදුරජාණන් වහන්සේ මේක දැකලා ඉතින් ඇවිල්ලා ප්‍රසන්නතා කළා කියනවා ඒක. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර පොළවන්නාව පය හොදාගෙන යන වතුර ටික දැකලා rahat වුණා නම් කේමා භික්ෂුණිය තෙල් නැතුව නිවන පහන දැකලා rahat වුණා නම් ඒ කොයි වෙලාවෙ කොහොම වෙනවද කියලා ඒක කියන්න අමාරුයි. ඒ කියන්නේ ඒ යෝගාවචරයටවත් තේරෙන්නේ නැහැ මේ ජීවිතයේ මේ අලකලංච සිද්ධ වෙන්නේ නිවනට යොමු කරන්න කියලා. එයාට පේන්නේ මේ මෙච්චර කරන එකට මට මාර බලවේග එනවයි කියලා. උනාට පස්සේ තමයි තේරෙන්නේ මෙව එකක්වත් මාර බලවේග වෙන්නේ Taman කම්මැලි නම් මිත්‍යා දෘෂ්ටික නම් වැරදියට කල්පනා කරොත් තමයි. මේ ඕනේ අලකලංචයක් ඇතුලේ මේ ලීඩ් එකක් ඇතුලලා ගිනි ගත්තත් ලැබු ගින්නක් පත්තු වෙලා ගියත් ගලක් ළඟට ඇවිල්ලා ගින්න නතර වුණත් නැත්නම් තමන් පිටිපස්සේ ගින්න එලවන්නේ වගේ එනවා වගේ තුනට මම කිසි දෙයක නැහැ මාරේක් මිත්‍යා දෘෂ්ටිකමක් හැර ඕන දෙයක් තුල සිද්ධ වෙන්නේ ධර්මතාවයක් ඒ ධර්මතාවයේ මම මාගේ එකමින් තොරව දකින්න එක තමයි ඉතින් අර මේ සීක භූමිය කියලා කියන්නේ ආර්ය භූමිය කියලා කියන්නේ ඒක තමන්ගේ කරගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ ඒක නිසා ධර්මේ නොදන්න කෙනා මේ අර පිටේ වනේ තියෙන මීම වගේ හරි බයෙන් කටයුතු කරන ඇත්ත ඒක කරන්නත් ඕනේ. සීල පිළිබඳව හරිම බයකින් කටයුතු කරන්නේ. සමාධිය පිළිබඳව හරි බයකින් මොකද තාම මේ හොඳට මෝරච්ච නැති එලෝ ටිකක් කඩාගත්ත මිනිස්සේ ඒක ට්‍රාන්ස්පෝට් කරන්න ගියාම අර එලෝ ටික බොහොම පරිස්සම් කරන්න ඕනේ මේක තාම මෝරලා නැති නිසා. මොකද සාමාන්‍ය ප්‍රමාණය මෝරච්ච එලෝ ටිකක් නම් ගමනේදී ඇති වෙන වෙහෙස දරනවා. නිසා යෝගාචර ඉස්සරහට යනකොට යනකොට පේන්න තියෙන්නේ අර ඉස්සර තරම්ම හොඳ විශ්වාසය යන යෝගාවචරය මේ සීල ගැන නොසලකන්නා වාගේ සමාධි ගැන නොසලකන්නා වාගේ ප්‍රඥා ගැන නොසලකන්නා වාගේ ඒ මොකද එයා දන්නවා ඊට වැඩිය ගොරෝසු දෙකෙන් උනත් ධර්මෙ මතු කරන්න හැටි සමහර විටක අර කියන නිදර්ශනේ ඒ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ නිවන් දකින්නකම් මේ සිද්ධි වැඩ මට නිවනට හේතු වෙයි කියලා. ඒ නිසා මේක අනාලම්බිත ධර්මයක්. කාටවත් කියන්න බෑ නිවනට යනකොට මේ සමනලයට අතු නැමෙන වගේ සියල්ල සතුටින් සමාදන් වීමක් නෙවෙයි විසිද්ධ වෙන්නේ සම්පූර්ණ අවුලකටපත් වෙනවා ඒ අවුල තුලත් අහම්බෙන් සමහරලාට ගිහිල්ලා සත්‍ය හැප්පිලා හිටිනවා කට්ටොලිගේ කතාව ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔය ගෝධික හාමුදුරුව බෙල්ල කපා ගත්තට පස්සේ ඒ තියෙන දේ තුනත් ඒ ස්වාමීන්තර පේනවා බෙල්ල කපලා මේ පණ යන වෙලාවේදී උනත් හොඳට සතිය පිහිටවන්න පුළුවන්. මේ ළඟදී තුන් මට කීප දෙනෙක් හම්බුණා. ඒ වගේ භයානක අනුතරවලට මුහුණ දීලා නැගිටපු අය ඒකට භාවනා කරපු අය නෙවෙයි. ඒ වෙලාවේ ඒගොල්ලෝ කියනවා මොකද්දෝ වැඩපිළිවෙලක් වෙලක් සිද්ධ වෙනවා. අපිට ඒක කලබන බලන්න ඉන්න පුළුවන් නම් ඒ දේ වෙනස් කරන්න කිසි කෙනෙකුට බෑ. ඒ දේ හරියට කලින් ෆිල්ම් කරපු ෆිල්ම් පිච්චරක් පෙන්වනවා වගේ කියලා. ඒක එඩිට් කරන්න බෑ දැන්. read only. සිද්ධි වටක් යනවා. ඉතින් අපි මොන ඥාණي අරගෙන ගියත් එදින් ඇති වැඩක් නැහැ. සිද්ධි ඒ වෙනකොට තීන්දුව වෙලා ඉවරයි. අපිට පේනවා මෙන්න සිද්ධි වටක් වේගෙන යනවා. ඒක ඒ වගේ වෙලාවකට මේ සතියක් මොකද්ද අපි කියන වචනේ සතියට සමාන දෙයක් කවදාකවත් සතිය වැඩපෙන්නේ නැති කෙනෙකුට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අවසානයේ සතිය නිකන් ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයක් වගේ ඒ වගේ අවස්ථාවක නිකම්ම වෙනවා. ඒක මේ බුද්ධ අගංකාරයට එකක්, අබුද්ධ අගංකාරයට එකක්, භාවනා කරපෙන්නට එකක් නෑ. මොකක්වත් නෑ. ඒ සිද්ධි වැටක් ඒ සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය දැක්කට පස්සේ කලින් ඒවා දන්න කෙනෙක් නම් ඇත්තටම ජීවිතයේ හොඳ වීරියත්වය ඇති කරගෙන අනුන්ගේ සැප ගැන දුක ගැන කල්පනා කරන සැප හොයලා දෙන විදිය කටයුතු කරනකොට ඒක දැක්කට පස්සේකින් පොඩ්ඩක් වෙන් වෙලා බලන්න ඉන්න පුළුවන්. මොකද ඒ වගේ අලකලංචි දැකලා තියෙනවා. ඒක දැකලා දරා කියා ගන්න බැරි කෙනා ඉතින් යට කරගෙන යනවා. ඒකට ඉගසගෙන කරගන්න පුළුවන් මනුස්සයාට හොඳට භාවනා කරපු කෙනෙකුට වගේ ඒ සිද්ධිය වෙනවා. දන්න හොඳටම මට කරන්න දෙයක් නැහැ. මේ ෆිල්ම් කරපු චිත්‍රපටියක් පෙන්වන්නේ. ඉතින් මොකද කරන්නේ? උගේ සෝකාන්තය ආය දුක්ඛාන්තයක් කරන්න බෑනේ. සුඛාන්තයක් කරන්න බෑ. ඒ සුඛාන්තය නම් සුඛාන්තය, දුක්ඛාන්තයෙන් දුක්ඛාන්තය. උක නොසැලී බලා සිටීම ඒක නිකන් සචේතනිකව කිරිල්ලක් තමයි භාවනාදී කරන්නේ. විවිධ අලකලංච වලට හේතු කියලා කියනවා අස්තිලෝක ධර්මයේ කම්පාන වීමට පුරුදු කරනවා. ඉතින් ඒකෙදී යෝගාවචරය මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා කියන්න ගියොත් පැටලෙනවා. සියල්ල හොඳටයි සිදුවෙන්නේ කියලා හිතනවා. සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා යෝගාවචරය හිතනවා නම් ඒ සිදුවෙන්නේ ওই මංගා මංග ඥාන දසෙන් එහා පැත්තට ගියාට පස්සේ තමයි. එතකන්නම් හැම දෙයකම අනේ මං වගේ කාලකන්ණියෙක් මට මේ දේත් වෙනවා මට මාර් බලවේගත් වෙනවා මට gedimuth කරදරයි ආර්ථිකෙත් කඩා වැටෙනවා නානාපකාර කණමැඳුම් කතා. ඒ කියන්නේ තාම මේ භාවනාව සකස් වෙලා නැහැ. ඉතින් ඒක උඩ සබහා ධර්මයේ තුලිහිලි පානවා. සබහා ධර්මයේත් ඇවිල්ලි වෙලා නිකන් කෝචොක් කරනවා. විහිළු කරනවා. අතනින් එහාට ගියාට පස්සේ මෙතනින් නායෙන් යට ගියාට පස්සේ මිනිස්සයා ඊට පස්සේ ආයෙ දඟලන්නේ නැහැ. නායට යනකන් තමයි උලුසුසු කොහමද හුස්ම ගන්න දන්නවනම් මේක නායම තුරට යනවයි කියලා. ඉතින් ආයෙ යකඩ මල්ලට ගුල්ල ගහන්න ආයෙ හාල් මල්ල අවසන් දෙන්නේ නැහැ. ඒක නොබලම විසිකොල දාන. කරනවා ස්වාමීන් වහන්සේ. සිත පරියන්ක භාවනාවේ යෙදී සිටින විට සිත හොඳ සමාධියක පැවතුන අතර පිටවට ශබ්දයකට සිත යොමු වුණා. වරහන් කළ තියෙනවා ගාථා කියන හඬ. ශබ්දෝස්සේ දිගටම සමාධිය පැවතුන අතර සිත ශබ්දෝස්සේ ඇතුළට යනවා නැවත පිටතට යනවා වැනි තේරුම් ගත නොහැකි තත්ත්වයක් ඇති වුණා. මේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවස්ථා දෙකකදීම සම්පදේශනා කරන්නේ වරාකරන ටිකක් බෑ කියන්නේ අත්දැකීම මොකද්ද කියලා කියන්නේ පිටින් ඉඳලා හරි අමාරුයි මොකද්ද උනේ කියලා කියන්නේ ඒ මොකටම ආයතරයක් වෙන්න දෙන්න එච්චරයි. ඔය දිතරක් වෙනකොට වෙන්න තියෙන දේ තේරෙයි. නෑ කවුරු වුණත් ප්‍රශ්නේ කියන්න තියෙන ඔය තොරතුරු ටිකෙන් කාටවත් මේ අනුන්ගේ හිත බලලා කියන දෙයක් ඇත්තේ නැහැ. මේකෙදී හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ තමන් යන ගමනේදී බාධාවක් ඇති වුණාට බාධාව සාද බාධකේ සාධකේ කරගන්න පුළුවන්කමක් තියෙනවා ලෑස්ති වෙලා යනවා. ඉතින් එතකොට ආයසරයක් අර බාධක සාධයක් නැති තැනම යනවා වගේ නෙවෙයි හිත පොඩ්ඩක් එහෙම නලියනවා. නමුත් මේ ඇතුළතට තේමාවක් තියෙන බව අහුවෙනවා. ඉතින් ඕක දැන් ඉන්ටර්ප්‍රීට් කරන්න දඟලන්න එපා. ධ්‍යාන තියෙන මල්ල ඔබ බලන්න එපා. ඕක වෙන්න දෙන්න ඕනේ තරම් කට්ටිය බාධා කරයි ජීවිතේට බය වෙන්න එපා. ඒකට නොමිලේ හම්බෙන්නේ. භාවනා කරනකොට සද්ද කරන එක කිසිසේත්ම ගෙවන්න දෙයක් නැහැ. ඕනි තරම් හම්බ වෙනවා. අන්න ඒ වෙනකොට බලන්න ඕනේ මේක දාලා බලන්න හොඳ වෙලාවක්. අනි මේ මනසට පස්සේ ගිහිල්ලා ස්තුති කරනවා. මේ භාවනා කරනකොට කැස්සට. භාවනා කරනකොට ગાත කිව්වට. ඉතින් වේබුසයඩෝ කියනවා දවසක උඹ ඒ ඒ ශාන්ති කියන්නේ ආනාපාන සතිය ගැන මම කතා කරන්නේ බාහන කරනකොට පස්සේ වෙන කට්ටිය ගියේ ගියන කී කිනාට ඉඳගත්ත ගම භාවනාවනේ බොහොම ආසාවෙන් ගන්නවන පස්සෙන් ආපු එකන ඇවිල්ලා කොස් හොයයි මේක හොදලා දායි ටිකක් සිරි සිරි මල්ලක් ගෙනලා තාරි කොට්ටයක් ගෙනලා තායනවා කහිනවා ඉතින් ටිකක් නගිනකොට අර මනසට එන එක්ක කලින් වරෙන් එතන ආපු එකේ කාබන වාඩිවියන් මේ පිටිපස්සේ ඇවිල්ලා මේ මොනවා කරනවද කියව අර සමාධිය කැඩෙනවා ඉතින් එතකොට වෙබ්සයිට් එක කියන්නේ උඹට තේරුම් ගන්න තියෙන උඹ ළඟ තියෙන මේ වගේ පුංචි දෙයකට කැඩෙන සමාධියක් කියලා තේරුම් ගන්නවා මිසක් ඒක ගැන බලන්න යන්න එපා. හොඳ අදිෂ්ඨානයෙන් කරගෙන ගිහිල්ලා දවසක් එයි කවුරු ඇවිල්ලා බෙර දැහුවත් නැටුවත් Tamanට ගානක් නැතුව. අන්න එදාට හරියට කල්පනා කරුවොත් එදා කැහපු මනුස්සයාට ස්තුති කරයි කියලා තියෙනවා. ඒ ගයිවන්ස තමයි මට කියලා දුන්නේ මේක තේරුම් ගන්න හැබැයි මෝඩ වෙන්න එපයි කියනවා ළඟට ගිහිලා ස්තුති කියන තරම් තකතිරු වෙන්න එපයි කියලා කියනවා. පරියන්කෙදීම ස්තුති කරලා තමන්ගේ වැඩේ කරගෙන යන්නයි කියලා කියනවා. ඉතින් මේකෙන් අපිට පේන තියෙන්නේ අපි ලෑස්ති වෙලා ඒකට අවශ්‍ය කරන උපකරණ දෙක තුනක් අතේ තියාගෙන ගියොත් ලෙඩ එන්නේ නැහැ. උපමාට ගොත් අපි ලෙඩ තියෙන තැනකට වැක්සින් එකක් අරන් ගියොත් වැක්සින් එකක් නැතුව ගිය කෙනා වගේ නෙවෙයි බය නැතුව වැඩේටත් මුණ දෙනවා. ලෙඩ වෙන්නේත් නැහැ. තරුවචන සඳහන් කරලා තියෙන්නේ අතේ වණයක් නැත්තම් වසాత ගන්න බය වෙන්න එපයි කියලා. ඒ නිසා මේකෙදී ප්‍රශ්නට උත්තරේ තමන්ම හදාගන්න මේක ඉස්සරහටත් වෙනකොට මෙහෙම බල්ලා බල්ලා බල්ලා මේ මොකද්ද වෙන්නේ මට මට කියන්න පුළුවන් ගොඩ ඉඳගෙන හරි පැත්තට බැලුවොත් මේක අදිෂ්ඨාන ශක්තිය වැඩෙයි. විවිධ විෂම තත්ත්වයන්දී සතිය වඩන්න පුළුවන් බව තේරුම් ගන්න. ඒතර චිත්ත ශක්තිය වැඩෙනවා. ඒක තමයි වෙන්නේ. සතරාගස් මා කෙනෙකුට බැනවැදිනු විට එම මොහොතේ මෙය ද්වේෂයක් ලෙස තේරුම් ගතොත් එයින් පාක් සිදුවේ. වෙනවා. පවක් සිදු වෙනවා. ඒක ඇති දෙයක් ඇත්තේ නැහැ. නමුත් ඒ පව මතින් පවක් සිදුවීමේ යාන්ත්‍රය තේරුම් ගන්න. ජම්කිසි ඒ ද්වේෂය ඇති වෙන්න ඊට කලින් වින්දනයක් නේ හේතු වෙන්නේ. වේදනාවක් මොකක් හරි වේදනාවක් නිසා තමයි තව කෙනෙකුට බනින්නේ. වේදනාවක් නිසාම තමයි තව කෙනෙකුට ප්‍රේම කරන්නේ. ඒ දෙකටම හේතු වෙන්නේ වේදනාව තමයි. වේදනාව අනුව සුඛ වේදනාවක් නම් අපි ඒක ලං කරගන්න හදනවා. දුක් වේදනාවක් නම් අපි ඒක බැනලා අයින් කරලා විනාශ කරන්න හදනවා. මේ දෙකටම හේතු වෙලා තියෙන්නේ මේ වේදනාව තමයි. ඒ වේදනාව නිසා සාමාන්‍යන පොතේ සඳහන් කර තියෙන තෘෂ්ණාව පහළ වෙනවායි කිය. නමුත් තෘෂ්ණාව විතරක් නෙමෙයි ද්වේෂත් පහළ වෙනවා. එතකොට හොඳට අටුවාවෙන් කියලා දෙන්නේ يعني ත්‍රිපිටකයෙන් සාක්ෂි අරගෙන වෙන්න ඇති යමක් පිළිබඳ ද්වේෂයක් පහළ වෙන්නේ අපිට ඊට වඩා හොඳ දෙයක් පිළිබඳ තියෙන අපේක්ෂාව නිසාමයි කියලා. එහෙම නැත්නම් ද්වේෂයක් අපිට අඳුරන්නේ නැතිලු. නිසා ද්වේෂය කියන්නේම තෘෂ්ණාවේ මේ වංචනික ස්වභාවයක්. තෘෂ්ණාවේ මේ වෙස්මාර් වීම. අපිට කවදාකවත් කිසිම දෙයකට ද්වේෂයක් පහළ වෙන්නේ නැතුළු ඒ වෙනුවට එන්න තියෙන හොඳ දේ නැතිවීමේ තරහ නැත්තම්. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ තෘෂ්ණාවේ හේවණල්ල වගේ. ඒක නිසා අපි භාවනාවේදී කරන්න හදන්නේ වේදනාපච්චය තණ්හා වෙනවා වෙනුවට වේදනාපච්චය පඤ්ඤා කරන්නයි හදන්නේ. වේදන නිසා කොහොමද තරහව පහළ වෙන්නේ? කොහොමද ද්වේෂය පහළ වෙන්නේ කියලා. ඉතින් ඒක වෙන්නත් පරණ වේදනාවක් පිළිබඳව හෝ පරණ තරහක් පිළිබඳව භාවනා කළා කවදාකවත් සත්‍ය අවබෝධය වෙන්නේ නැහැ. ඒක හුදු මතකයක්. වෙන්න තියෙන එකක් කරලත් බෑ. ඒ වෙනා මේ උණු උණුවේ තරහ ඇවිල්ලා තියෙන වෙලාවෙදී මෙන්න තරහ මෙන්න එnde ඉස්සරලා මෙන්න ආවට පස්සේ මෙන්න පවතිද්දි කියලා දැනගන්න ඒ තරහාවක් අපි ආහාර කරගන්නවා ඒ වෙලාවේදී පාපයක් සිද්ධ වෙනවා නමුත් මේ පාපේ මතින් අපි විශාල යාන්ත්‍රණයක් දැනගන්නවා පාපයක් සිදුවීමේ හැටි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා උපමාවක් විදිහට කියනනම් අපි මිනිස්සෙක්ගේ ලෙඩ රෝගයක් දැනගැනීම සඳහා ඒ මිනිසයා එවැනි ලෙඩෙක් කපලා බලන්න වෙනවා එහෙම නැත්නම් ඒ වෙනුවට මීයේ කපන්න වෙනවා ඒ මීයා කපනකොට ජීවිත හානිය සිදු කරනවා ඒක පිළිබඳ නෑ කියන්න බෑ. නමුත් එහෙම හානි කරන්නේ නැතුව විශාල පිටසක් බේරන බෙහෙතක් හෝ ලෙඩ හෝ අඳුර ගන්න අමාරුයි. ඒ නිසා ඒකදී යම් කිසි ප්‍රමාණයක් දඩමීම කරගන්න වෙනවා. ගිනි පික් කෙනෙක් හොයාගන්න වෙනවා. ඉතින් මෙහෙම තරහක් නම් ඒ තරහ හොඳ තරහක්. ආහාර වෙච්ච තරහක්. ඒ තරහ නිසා වේදනාව ඇති තරහව ඇති වෙන හැටි දැක් ගන්න පුළුවන් වුණා නම් මේ එවැනි පව් සාධාරණීකරණය කරන්න පුළුවන්. එකකින් වැඩක් කරගන්න තියෙනවා. ඊට පස්සේ ආයේ ඒ වැඩ වෙන්නේ නැති එක තමයි අපිට තියෙන ලාභය. අනාගාමී අවස්ථාවේ සිතේ தත්ත්වය සිතීලි වල පැවතීම ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොනිකා මූලධර්ම ප්‍රශ්න මොකටේ? ඔය යන පාරේ ඔය තියෙන ටික හරි ඔය ඉස්සරහට වෙන්න තියෙන දේ වෙසි දේවල් අනාග සාකච්ඡා කරන්න පටන් අරගන්නවා කියලා කියන්නේ මේ වර්තමාන මොහොත පනනවා. හිතවිලි වගේ එකට හිත යන්න හදනවා. ඒ නිසා අපිට අදාළ දෙයක් අදාළ දේ වෙනකොට හරි. එතකොට මොකද සාකච්ඡාව සජීවී වෙනවා. එහෙම නැත්නම් ප්‍රායෝගික වෙනවා. එහෙම නැත්නම් ඔය එක එක එක එක නිරෝධ සමාපත්තියදි කොහොමද හිත? නීව සංඥාන සංඥාදි කොහොමද හිත? අනාගාමී හිත. ඉතින් මේක වෙන්නේ මේ වර්තමානයේ අපි ළඟ තියෙන එක මේ දක ගන්න නැතුව අපි මේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන සලකන දැනට මේ අනාගති වෙච්ච කෙනෙක් නම් මම කියනවා දැනට පවතින හිත විස්තර කරලා කිව්වොනම් අඩු ගානේ මූල ධර්ම පැත්තෙන් අඩු නැත්නම් ප්‍රායෝගික පැත්තෙන් අපිට හිත තැහැගේ. එහෙම නැති කෙනෙක් ඉස්සරහා බලනවා කියලා හිතන්නේ මම මේ චෝදනාව කරන්නේ. එහෙමනම් අර ලියන්න තියෙන මල්ල ඔබල බැලිලක් තමයි මේ කරන්න හදන්නේ. යර්ස්වාමිනාන්සේ විතක සියල්ල අතහැර යාමේ නයිස් ක්‍රමීය සිතක් පාලදී. ඒ භාවනාවේ ප්‍රතිඵලයක්ද? එසේ වුවොත් කළ යුත්තේ කුමක්ද? ඒක ඇත්තටම ඒකට හේතු වෙච්ච කාරණාව බලන්නේ නැතුව කියන්න බෑ නයිස්කම්මිය කියලා ද්වේෂ හිතින් දෙයකින් පැන යාම සිද්ධ වෙන්න පුළුවන්. escapeism. තියෙන ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි නම් මේ අර මොනවාද මේ මිදි ඇඹුල නිසා ඊවලා කියනවනේ ඔය මිදි කන්න හොඳ මම කාලිමු තහදෙනවා බඩ රිදෙනවා හරියට මිදි ගාවත් මම නම් කන්නේ මම නම් මිදි කන්නේ කියලා කියනවා මොකද උඩ පැනලා පැනලා පැනලා බැරි වෙච්ච තැන බඩරි දෙනවා කියලා යනවා. ඒක නිෂ්ක්‍රමයකට නයිෂ්ක්‍රමය කියලා ඒ ඇත්තනම් කියනවා. පිට කට්ටිය දන්නවා බැරි වෙච්චාම කරන නයිෂ්ක්‍රමයක් ඒක. ඒ කියන්නේ අඥාන උපේක්ෂාවක් වගේ එකක්. නමුත් නියම නයිෂ්ක්‍රමය එනවනම් ඒකට හේතුව දකින්න පුළුවන්. අර වගේ හදලා කියන හේතුවක් නෙමෙයි තියෙන්නේ. හේතුව මොකක්ද කියලා. ඉතින් එහෙමනම් ඒ පුදුලන දැනගන්න පුළුවන් මේ නයිෂ්ක්‍රමයේ මාර්ගයෙන් මේ කරන සටකපටකමක් නම් සටකපට මාර්ගයෙන් Taman කොහොමඩක්වත් අන්නා මෙන්න දිටි වැඩෙනවා දැන හොනොදන්නේ. නියම නෛෂ්ක්‍රම්‍යයක් නම් ඒ තණ්හා මාන දිටි තියෙනවා මේ ඉන්න තත්වෙදී නෛෂ්ක්‍රම්‍ය නොකර මේක කරන්න බෑ බේරන්න බෑ කියලා තණ්හා මාන දිටි තුනී කිරීමේ අදහසින් තණ්හාව අතහැරීමෙන් කරන වැඩ තමයි නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ. නමුත් දිටි මාන දෙකෙමුත් නෛෂ්ක්‍රම්‍යයක් සිදු වෙනම නම් එහෙනම් හිතා ගන්න පුළුවන් මේක භාවනාමය කියලා කියන්න පුළුවන් කියලා. නැත්නම් ධාර්මිකයි කියලා කියන්න පුළුවන්. සාධාරණයි කියලා කියන්න පුළුවන්. නැත්නම් නයික්‍රම කියන වචනේ මොන මොන தத்துவයක් අර්ථය අර්ථකථන කරන දෙනවද කියලා ඒ පුද්ගලයාගේ සංඥාවනු තමයි වෙනස් වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඍතු ආහාර පරිසරය යන කරුණු භාවනාවේ සාර්ථකත්වයේ කෙරෙහි බලපාන පැහැදිලි කරන්න. භාවනා නියෝගියා දුසිල්ල තුන අතරට ගොස් ඔවුන්ගේ නොගැටී ඉන්නේ කෙසේද? අතන මේ දුසිල්ලුණුන් අතර භාවනාව නොගැටී ඉඳීම භාවනා උපක්‍රමයක් නෙමෙයි සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. සරුවචනාංශේ සඳහන් කරන්නේ අහං නාගෝ සංගාමේ චාපාතෝ පතිසංසරං අතිවාක්‍යං තිතික්කිස්සං දුසීලෝයි බහුජනෝ. සරුවචනාංශේ තමයි ඉස්ලාමයේ දුසිල්වතුන් අතර සුසිල්වතෙක් ලෝකේ පහළ වුණේ. ඒක මේ බුදුමාකාර සීලයක් ඒක සාමාන්‍ය එකක් නෙමෙයි. අතිවිශිෂ්ට සීලයක් පහළ වෙලා උන්වහන්සේ නොගැටී ඉඳ සෑම කරන දෙයක් කෙරුවට උන්වහන්සේත් ඒක අනික් කෙනෙකුට වැඩි කට්ටිය වෙලා ගැටෙන්න පටන් අරගත්තා. ඒ ගැටෙන වෙලාවේදී උන්වහන්සේ තීන්දුව කරගත්තේ මේ ගැටීම නිසා මගෙන් නෙවෙයි මම මේ පැත්තට කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ යෝජනා කරන්නේ නැහැ. නමුත් ගැටෙනකොට ඒ පුද්ගලයාට මං නිසා පවු නොවේවා කියන අදහස විතරයි ਸਰවචන්සික තිබුණේ. ඒ වුණත් උන්වහන්සේ මේ ගාතාව කියලා තිනවා අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරක්. යුද්ධට වන් ඇතෙකුසේ මම දුන්නෙන් විහිදී එන ඊතල ඉවසගෙන ඉනවා. අතිවාක්‍ය අතිවාක්‍ය කියලා කියන්නේ මේ එක එකනාගේ තියෙන පඬිත කතා කියලා තියෙන. අතිවාක්‍ය කියලා කියන්නේ එව්වට. ඒ ඇත්තට ඒක නොකිය බෑ. මොන විදියකින් හරි කියන්න ඕනේ. ඒක නිකන් මේ ගැප් ගත්ත මවකටේ දරුවා වෙලාව ආවම ප්‍රසූත නොකර ඉන්න බෑ. ඒ ප්‍රසූත වේදනාවක් වගේ එනවා. එයාට හරියට දෙකක් කියන්න ඕනේ. එනිසා තමන්ගේ මට්ටම කියා පාන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්නේම ගතිය ආවට පස්සේ කියන වචන පරිසරය හදාගෙන කරන්නේ වැඩි. පරිසරය එන්නේ නැහැ ස්වභාවයෙන්. ඒකට සුදුසු පරිසරයක් හදාගෙන කියන ඒකට අතිවාක්‍ය කියලා කියනවා. බුදුජානක කියනවා මම අතිවාක්‍ය ඉවසනවා. මොකද බොහෝ දෙනා දුස්සීල නිසා. ලෝකේ ඉන්නා තාකල් ඉන්නේ දුස්සීල පිරිසක්. ඒක නිසා මගෙන් නෑ මම අතිවාක්‍ය යන්න දෙන්නේ. නමුත් ඒ අතිවාක්‍ය මම ඉවසනවා. බය අදුකමටවත් ඒ මනසට ඒකෙන් කුසල් සිද්ධ වෙන නිසාවත් නෙවෙයි ඉවසීමේ ශක්තිය නිසා. ඒක නිසා සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ පරිස්සම විතරයි ඕන කරන්නේ යෝගාවචරයා තමන් සීලක සමාධික ප්‍රඥාවක දියුණු වෙගෙන එනකොට හිතා ගන්න ඕනේ මේ ලීච් go to the beach වගේ ඌඩල්ලෙක් මූදුවරට ගියා වගේ. හමන හුලඟෙත් ලුණු මොන්න විදිහෙන්වත් ඉන්න බෑ. ඉතින් එතකොට යා ක්‍රියාකාරකම් අඩු කරලා මුල්ලකට වෙලා බේරීගෙන ඉන්නවා මිසක්කා එහෙම නැතුව ඒ වෙලාවේ දඟලන පටන් අරගත්තොත් පරිසරය හොඳ නැහැ. ඉතින් සා පරිසරයේ දුසිල්ලුතුන් ඉන්න අතරතුර යෝගාවචරයට තියෙන්නේ අර සංකරුප්පික ඥානජි මතක් කරනකොට වගේ කුරුළු පිහටක් ඉන්නට ලං කරනකොට ඒක පිච්චි පිච්චි පිච්චි පස්සෙන් පස්සෙන් පස්සේ පස්සේ පස්සේ පස්සට යන. කවදාහකවත් ගින්න දිහාට පනින්නෙත් නැහැ, ගින්න අල්ලන්නෙත් නැහැ. නයිලොන් නලුවක් ගින්න නූලක් ගින්නට ලං කරනකොට පිලිසි පිලිසි පස්සට එන්නේ. එයා දන්නවා මේක ගින්නක්. මගේ ස්වභාවය නිවීම ගතිය. නමුත් කවුරු හරි මාව ඉස්සරහට තල්ලු කරනවා. එතකොට මම නිකන් සලිත වෙලා, ලැජ්ජ වෙලා, බය වෙලා පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ රහතන් වහන්සේගේ හිතක් තියෙනවා කියන සංකාරූපික ඥානෙදී ඒ වෙලාවේදී තේරෙන පටන් අර ගන්නවා ප්‍රകൃතියෙන් තියෙන මගේ හොඳ ගතිය මේ විකෘති පරිසරය නිසා නොකැලසීම පිණිස ගැටිලා නම් බෑ. ගහබා දීලා බෑ. අයිතිවාසිකම් ඉල්ල සටන් කරලා බෑ. චෝදනා කරලා බෑ. ඇස් ඇත්තේ අන්ධෙක් වාගේ, කන් ඇත්තේ බීරෙක් වාගේ. ඥානෙ තිබුණාට ඒ සබ්ජෙක්ට් එක හොඳට දැනගෙන බාගට දාන්න කෙනෙක් එක අනද්දි කරබන බලන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් අයිය හත්ති දාලා ගහන්න පුළුවන්කම තියේදී කොන්දේ අමාරු කෙනෙක් වගේ බේරෙන්නවා. බැරිම නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්න. ඉතින් ඒක නිසා මේ තේරවාදයේ කියන්නේම ಗುಣ සංගවාගෙන ජීවත් වීමයි. ಗುಣ ඉස්මතු කරන්න පටන් අරගත්තොත් ඒකට නුගුණේ කියලායි අපේ ගමෙන් කියන්නේ. ඔළුව නරක් වෙනවා. ඒ කියන්නේ ඊට ඉස්සරහට යන්න හම්බ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් Taman ළඟ තියෙන බුද්ධ ආධුතුමන්වන්සලා කියන ගුණයක් තමයි. නමුත් ඒක උනත් හරස්සා කරන්න දන්නේ නැත්නම් ඒක වහලා තියාගෙන ඉන්න දන්නේ නැත්නම් ඉතින් මේ පුද්ගලයාට ගමන් යන්නම මානියට අනුන්ගේ දොස් කියනවා මේ දුස්සීලියෝ මට කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා බලනකොට දුස්සීලකමක් නැහැ අර මොනරනටන වගේ පිල් ටික විහිදන්න විහිදන්න මොකද වෙන්නේ? පස්සපැත්තේ එළි. මොන්නටුම් බලන්න ඕනේ පිටිපස්සෙන් ගිහිල්ලා. හරිම කැතයි. නිකන් ඉන්නකොට ඔක වැහිලා තියෙන්නේ. අර පිල් විදගෙන වැස්සෙම නටන්න පටන් අර ගන්නවා. මොනර දෙන්නෙත් නැහැ පිටිපස්සට යන්න. එයා යන යන කෙනාට හැරෙනවා. ඒ ඒ මොනරගේ හැටි. නමුත් දෙන්නේ තුන් දෙනෙක් කියලා පිටිපස්සෙන් ගිහලා බැලුවොත් අනේව නැටිල්ල පැත්තකට දාලා ඔක වහගනින් කියන්නේ. හරි අජුවයි අමුමස්. අනේ ඔය තමයි මේ භාවනා ගමන ඉදිරියේ තියෙන්නේ. මේ දුස්සීලයන් එක ඉඳ තියෙන්නේ. ඒ නිසා කටවරද්ද ගන්න එපා. ඇත්තටම වෙන්නේ ඔය මේ දුස්සීලෙන් අතර ජීවත් වෙන්නේ එකම එක ద్వාරයේ වචී ద్వාරයේ විතරමයි. මනෝද්්වාරයේ ප්‍රශ්නකුත් නැහැ, කායද්්වාරයේ ප්‍රශ්නකුත් නැහැ. ඒක නිසා මේක කෙටේරියක් වගේ. පුළුවන් තරම් බේරිලා ජීවත් වෙන්න වැඩි පාවිච්චි කරන වචන පිළිබඳව වග වෙන්න ඕනේ. සමහරුන්න වෙලා තියෙන අතිවාක්‍යය තියෙන කොහොම හරි කියන්න ඕනේ. ඒක කිව්වේ නැත්නම් හරියන්නේ නැහැ. ඉතින් මට දෙකක් කතා කරන්න ඕනේ කිව්වා. හොඳ මම හොඳයි කතා කරලා යන්න. කිසි විදිහකටපත් උත්තර බඳින්න එපා. යන්න දෙක. ඉතින් මම කියන ඇත්තටම භාවනාට හරිය අමාරුයි ඔය වැඩේ. මේ මොකද හේතුව මේ අපිච්චතාවේ අධිකම අපිච්චතාවේ කියන තමන් ළඟ තියෙන ಗುಣ වසාගෙන ජීවත් වෙනවා කියන එක හරි අමාරුයි මේ ඒකට සුදුසු පරිසරය සහ කල්යාණ මිත්‍රයින්ගේ ආදර්ශය නොලැබුණා. ඒ නිසා අපිට දැන් අනික් ඇත්තෝ කියන්නේ ගුණයක් තියෙන එක නා කියාපෑවෙන තියෙන සමය සාසනෙ පිරෙන්නේ කියලා කියනවා. එහෙම කියනත් ඕන තරම් වාද ඕන තරම් මේ තර්ක කරන්න පුළුවන්. නමුත් ධේරවාද සාසනය රැකුණේ අවුරුදු 2500 ගාණක් එහෙම ಗುಣ ප්‍රකාශ කිරීමෙන් නෙවෙයි. සංස්කෘත ශ්ලෝකික සඳහන් වෙලා තියෙනවා කිට්ටුවට යන එකක් සිංහයා එකවරකට පැටව තුන් දෙනා දෙන්න දානවලු. ව්‍යාග්‍රයත් තුන් දෙනෙක් විතර දානවලු. එනකොට එළ දෙන එක තැනකට එක පැටියලු දාන. අච්චර තුන් දෙනා දැම්මත් සිංහයා ලෝකයෙන් වඳ වේගන යනවලු ගවයා වැඩෙනවලු. ගවයා කිසි තැනක කරඬු කරන්න යන්නෙත් නෑ මොකක්වත් නෑ තනකොළ ටිකක් කාලා පැත්ත කරලා උබුදියාගෙන ඉන්නේ. සිංහයා අච්චර තුන් දෙනා පැටව දාගෙන හැදුනත් රණ්ඩුවට ගිහිලා එයා සිංහයා වුණාට ජාතිය වඳ වෙනවා. කොටියගෙත් එහෙමයි දිව්‍යගෙත් එහෙමයි. නමුත් හරකා උඩ හරකා කියලා තමයි කියන්නේ උඩ හරි ඥානවන්තයි යෝගා. ඒ මොකද උගෙන් ගන්න ගිතෙල් වල තමයි ඥානවන්තම ආහාරය ලෝකේ තියෙන්නේ. දිනකින් ගන්න කිතෙල් තමයි අන්තිම ඥානවන්ත ආහාරේ. ඉතින් ඒක නිසා ඌට හරකක් කියලා කිව්වට ඌ දන්නවනම් කියන එකට හරකක් කියයි. හරකෙකුට එහෙම තේරෙනවා මට හරකයි කියලා කියන්නේ කියලා මොකද ඌ කවදාකවත් කියාපෑම නන්නේ. ඈ? එච්චරයි. ගොනාගේ කරබාගෙන ඉන්නවා කියලා කියන්නේ. කඩබාග ඒ ඒ නිසා ජාතිය බෝ වෙනවා. කවුරුත් මේ එයා වබල බෝ කරලා තියලා අරසා කරනවා. සිංහයා ගාවේ හුරතල් කාගවත් ළඟ නැහැ. එක සැරේක තුන් හතර දෙනා වැදුවට ජාතිය ගැටුම තමයි. ගැටුම තමයි නිසා භාවනා කරගෙන යනකොට යනකොට වෙන්න තියෙන්නේ ගොළු වෙනවා. මොකද කතා කරනකොට මේ වචන වල තියෙන හැම වචනයකම දැන් අර ලී දෙකක් ගන්නවා කිව්වහම ගල් දෙකක් ගන්නවා කියලා ඇහිලා තියෙනවා. ඔයින් ගියා ඇති. කාමරේ දෙයක් ගන්නවා කියලා කිව්වනම් එයා ඉවරයි. මොකද කරන්නේ? උද එයාට වැරද්දකට අවබෝධ කරන්න ඕනක මොකුත් නැහැ. මට ඒක කියන්න ඕනක මොකුත් නැහැ. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද ඔයා? ඉතින් මේකට එන්න චෝදනා කරලා ඉන්නේ මේක කේලම් බසක් මේක බොරුව කිය මේ ලෝකේ හැටි අහන්නේ මොනවා වුණත් කියන්නේ මොනවා වුණත් ඇහෙන්නේ Tamanne ඕන දේ. ඒක නිසා හොඳම වැඩේ තමයි ඒ පන්සිංශ ගාව බුරුමි පන්සිංශ ගාව මේ මේ නේපල් වලින් ආපු සිල් මෑණිවරු තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒක ඉතින් කියලා වැඩක් නැහැ කරන සේවේ. හැමදේම හොයලා බලලා කරනවා. කිසිසේත්ම ඉස්සරහට එන්නෙත් නැහැ. කාමරෙට ගිලාස් කරලා, ගමන කරනකොට බඩු පැක් කරලා දීලා, ඇඳුම් පෙරදුම් හොදලා දී. ඉතින් මොකක්වත් නැහැ. ඉතින් 100ට සලකනවා වගේ සලකනවා. උන් කියනවා එක වචනෙලු කියන්නේ. ඒක ඇහුන් නැත්නම් හරි වරදව ගත්තොත් හරි. ආය නැතුළු දවස් ගානකට දඬුවම් බින්දිට වෙනවා. ඉඳපු ගමන් මොකක් හරි කියන මොකක් හරි එක වචනයක් ඒක ඒ වෙලාවෙදි මේ මට්ටමෙම තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්තම් ඉවරයි. මං ඉන්නකොටම මම මොකද්ද සූත්‍රය සාකච්ඡා කරගෙන හිටියා. මම ගියාට පස්සේ කිව්වා කෙලින්ම කිව්වා මොකද්ද සූත්‍රය පොත කියන්නේ කිව්වා. ආවා සූත්‍රය දෙන පොත කියන්නේ කිව්වා. ඉතින් ඉන් එහාට පස්සේ ඇහුවොත් ඒක සූත්‍ර පිටකේද අංගුත්තර නිකායද කියලා ඉතින් ඉවරයි. මරණ දඬුවම තමයි. ඉතින් අර කෙල්ල ආයෙ මොකක්වත් කතාවක් කිසිම කතාවක් නැහැ ගොරවනවා. ඔබට වැඩේ කරන්න තියෙන ඒ වැඩේ කරන්න බැන්න පැත්තට බලලා මං කරගන්න. එච්චරමයි. ඉතින් අර කෙල්ල ගිහිලා ටක් ගාලා සූත්‍රය ගෙන දුන්න පස්සේ මුණ්ඩ දැන් වැඩ තේරෙනවා කිව්වා. මට කියන ටික මුණ්ඩ දැන් වැඩ තේරෙනවා කියලා. ඉතින් ඒකේ පස්සට ඇවිල්ලා මට කියනවා අනිහ සෝහන්සාර තනි වචනේ මට මොනවා වුණත් දන්නේ මං හොයාන ගිහලා ආවට මොකද ওই වෙලෙල්ලම තමයි උතන් තියෙන රජුරුත් එක්ක වාගේ තමයි මොන්න විදිහෙන්වත් නැහැ වචනයක් වැඩිපුර දෙන්නේ හරියටම ඒක දෙනවා ඒ වෙලාවෙක නෑනේ. පහුවෙන්ද ලිස්ට් එකේ නම කපලා දානවා. උඹත් එක්ක කරන රෙඩිය මගේ වැඩේ කරගන්න ලීසි කියලා. ඔය ඥානරාම සංචිත්කත් එක්ක එහෙමයි. ඉතාලම අමාරු තමයි වචන කෙලියට දාන්නේ. ඒක එහෙමම බාර ගන්න ඕන දෝතේ අර සම්පූර්ණ කළ දෙනවා මිසක් එහෙම නැත්නම් සාන්තිකවට සාන්ති කරගන්න. මොකද මේ මේ sannivedanයේ තියෙන භයානකම දන්න හොඳටම දන්නවා. මේ වචන කතා කරන්න ගියාම ඇත්තටම කියනවා නම් මම නැවත මතක් කරනවා කායද්්වාරේ මනෝද්්වාරේ පටලවිලි අඩුයි. හරිම අඩුයි පටලවෙනවා. වචනේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉති මුළු ශාසනයම තියෙන්නේ ශ්‍රාවක දේශක මට්ටමක. අහුම්කන් දීමේමයි ශාසනය තියෙන්නේ. අහුම්කන් දෙන්නේ නැතුව අපිට මේ sannivedana කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේකෙදී මේ ශාසනික වැඩ කරනකොට පුදුම විදිහට වචන පිළිබඳ පරික්ෂා වෙනවා. ඉතින් ඒක නිසා දුස්සීලයන් අතර ජීවත් වෙනකොට හොඳම වැඩේ තමයි අඩුම පාවිච්චිය. ක්‍රියාකාරකමයි වචනයි හිතවිලි පුළුවන් තරම් අඩුව පාවිච්චිලා එන්න දුකක් විඳගෙන ඉන්නවට වැඩිය අයිතිවාසිකම් ඉල්ලන්නයි චෝදනා කරන්නයි පටන් අරගත්තොත් මේ මේ අසුචි පණුවොත් එකයි නටන්න වෙන්නේ. අසුචි ඉන්න අසුචි පණුවොත් එකයි නටන්නේ. අතට අත දුන්නොත් ගෑවෙන්නේ අසුචි තමයි. ඉතින් ඒ නිසා කොහොමද කියන්නේ? ඔයාගේ වැඩ කරගෙන ඉන්න මේ ලැබිච්ච දේ මම යැපෙන්නම් කියලා ඉන්නේ ඒ ලෝකේ දුස්සීලයි. මේක පිළිබඳව අපිට ඒකේ මේ සැක කරන්න වාද කරන්න දෙයක් නැහැ. දර්ශනාංශ පාන්දර නැගිට සක්මන් නොකර කිලිම පරියන්කේට යන සුදුසුද්ද නුසුදුසුද? නුසුදුසුයි. පරියන්කේදී නින්දලොස් නැවත අවදි උපස්තල යුත්තේ කුමක්ද? ආයසරෙන් දාගන්න කියන එක. සාති සිටියදී අතීත කර්ම ප්‍රතිවිපාක දේද එයි අඩු වැඩිවීමක් දේද සතිය සිටීමේදී අතීත කර්ම ප්‍රතිවිපාක දේද එයි අඩු වැඩිවීමක් වේද කොහොමද අඩු විපාක දුන්නත් විඳින්නේ කෙතන සතිය සතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් ඒ චිත්තක්ෂණය මමෙක් නැහැ ඇත්තට මම දැන් මෙතන කියලා තමයි සතිය පිහිටවන්නේ ඒ දේට අරමුණට කොච්චරක් හිත සම්බන්ධ වෙලා තියෙනවද කියනවනම් එතන විඳින්නෙක් නැහැ නිවනක තදංග නිබුතියක් එතන තියෙනවා. ඒකෙන් එහාට මෙහාට ගිය ගමන් තමයි මමෙක් ආත්මයක් කර්මයක් චේතනාවක් සියල්ල පහළ වෙන්නේ. සතියෙන් ඉන්න වෙලාවක චේතනා පහළ වෙන්නේ නැහැ. සති කියන්නේ චේතනා වල තියෙන ඒ කොක්ක එම් නැත්තම් ඒ තියෙන බන්ධන ගතිය දිගහැරලා දෙන්න එකක්. චේතනා අවශ්‍ය කරන්නේ නැහැ සතියේට සතියෙන් චේතනාවෙන් සතිය ගන්නත් බෑ. සතියෙන් චේතනාවක් එන්නෙත් නෑ. ඒ නිසා මේ මොහොතේදී කර්ම ක්‍රියාත්මක වෙන්නම උනාට විඳින්නෙක් නෑ. විඳින්න නම් සතියෙන් පොඩක් එහා පැත්තට යන්න ඕන. කල්පනාවක තියෙන්න ඕන. ඒක නිසා කර්ම วิ ෂය ඉක්මවන්න පුළුවන් පෘථග්ජනවම ඉඳගෙන සතියෙන් ගත කරන චිත්තක්ෂණවල. ඒක නිසා ඒක මේ නිින්දේ ඉඳගෙන නෑ මේ නිකන් හීනකට අවදි වෙන්න පුළුවන්ද කියලා අහන්න වගේ කතාවක්. එහෙම නැත්නම් මේ මේ අවදියෙන් ඉඳගෙන නිදා ගන්න පුළුවන්ද කියලා අහනවා වගේ කතාවක්. ඒ දෙක කියන්නේ මාන දෙකක සිදුවෙන තල දෙකක සිදුවෙන දෙයක් තමයි කර්ම රසවීම සිදුවෙන්නේ මේ සති ශේෂ්ත්‍රය නෙවෙයි. සතියින් ඉන්නා තාකල් වෙච්ච කර්ම ගෙවී යෑම හෝ අලුතෙන් කර්ම රැස්වීම කියන එක අදාළ නැති මාතෘකාවක් වෙනවා. අවලංගු කාසියක් බවටපත් වෙනවා. ඒ නිසා ඊටාම ලේසි වැඩක් තමයි මට නිවන් දකින්න පුළුවන්ද? පින තියනවාද? එහෙම නැත්නම් නිවන මොන වගේ එකක්ද කියලා දැනගන්න නම් හොඳටම වැඩේ එලෙම්බිසිටි සතියෙන් ඉන්න ඕනේ. ඒකත් එක චිත්තක්ෂණයක් ඉඳලා බෑ. දිගට පවතින්න ඕනේ. පවතිනකොට තේිනවා ඒක නිකන් නිවන ණයට ගත්තා වගේ. නිවන නිවන తాවකාලිකව ගත්තා වගේ තමයි සති චිත්තක්ෂණය. සවනාසයකට වතුත් ප්‍රස්තන්න ගන්න අවශ්‍යයි. ඔව්. මෙතෙන්දි සමහර මෙහෙම හිතනවත් දන්නේ මේ සතියේ ඉන්නවා ඉන්නකොට අර වේදනාවක් අක්කුන් එන එක අතීත කර්ම කියලා. වේදනාවක් අක්කුන් එනවනම් වේදනාවක් අක්ක පිළිබඳ මැන්නොත් කිරුවොත් තමයි දුක් වේදනා සුඛ වේදනා කියලා මැන්නොත් කිරුවොත් තමයි ඒවා කර්ම හෝ ආදීනව හෝ ආනිසංස පාටපත් වෙන්නේ. ඒ කියන්නේ සත්‍යයක ඉඳගෙන මැනීමක් කිරීමක් නෑ සත්‍ය choiceless awareness කියලා කියන්නේ කිසිම දෙයක මැනුම් කිරුන් තත්ත්වේ නෑ සතියේ. පැමිණි දේ බලන එක මිසක් ඒක හොඳ නරක බැලිලක් වෙනවා නම් සතිය නෙවෙයි ඒක. නෑ ප්‍රශ්නේ සංකීර්ණ කරලා අනලා දෙන්න ඕන තරම් පැතිවත. අපිට ඕනේ බේරෙන පැත්ත වෙන්නලා දීලා. ওই විදිහට ඕන තරම් හිතේ ඌව හිතන එක නෙමෙයි මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට කරන්න තියෙන යාගේ වැරදි කල්පනාවට මොනවද ඉනිබම් බඳින්න ඕනේ නෑ. මේකෙන් බුදුහාමුදුරුව සත්‍ය කියන එක අඳුනා දීමෙන් පෙන්වන්න තියෙන හොඳ පැත්ත පෙන්ලා දෙනකොට ධෛර්යයක් ඇති වෙන්නේ. සතියෙන් ඉන්නකොට හරි දේ වැරදි දේ හරි හරි විදිහටයි වැරදි විදිහටයි දෙකම පේනවනේ. නෑ සතියෙන් තියෙනකොට දේවල් පේනවා. සම්පජඤ්ඤයෙන් තමයි සතියෙන් ඇති වෙන සම්පජඤ්ඤයෙන් තමයි දේවල් වල හොඳ නරක හරි වැරදි තෝරන්නේ. සතිය කරන්නේ සම්පජඤ්ඤයට වැඩිට ඉඩ සකස් කරලා දෙන එක. සතිය ඇති හැටි දැකීමක් මිස හොඳ නරක බෙදීමක් තියෙනවනේ ඒක සත්‍ය නෙවෙයි. අපි සාමාන්‍යයෙන් ඒක විස්තර කරන්න තියෙන්නේ අසත්‍යයෙන් ගත කෙරුවොත් අපි හැම වෙලාවෙදීම දැනනෝ දැන නරකෙත් අද කළ විසි කරන්නත් හොඳ දේ බාර ගන්න එකටත් සහජ ආශයක් ක්‍රියාත්මක වෙනවා. සතිය ඉනකොට අන්නේ ඒක නෑ. ඒ නිසා දේවල් සම මට්ටමින් ඇවිල්ලා ඒක සමව රඟපාලා යනවා. ඒ නිසා නිවැරදි තීන්දුවකට එන්න ඉඩ වැඩි. අචා සතිය කවදාකවත් ජජ්මන්ටල් නෑ. Non judgmental. suspended decision evenly suspended attention choiceless awareness වගේ වචන වලින් තමයි සතිය විස්තර කරන්නේ සම දැක්මක් මිසක් ඒකේ මේ හොඳ නරක තාරාතිරම් බැලිලකෝ සංඥාවක් ඒකේ නැහැ. ඒ වගේම විනිශ්චයකට කද්දාක සතියන්නේ. සතිය හැම වෙලාවෙම අවශ්‍ය තොරතුරු රැස් කරනවා feasibility report එක වගේ මේ දේ කරන්න තමයි තොරතුරු ඕනේ ආනාපානය පිළිබඳව විනිශ්චයකට එන්නේ තව තව පැතිකඩ රාශියක් තුනේ සියලු පැතිකඩ එනකම් බල බලා ඉන්න. එහෙම නැත්නම් මේ නඩු ඇහෙද්දී ජූරි සභාව වගේ ඒ ජූරි සභාවට කිසිම නෑ වගකීමක් විනිශ්චය පිළිබඳව නීතිඥා පිළිබඳව විත්තියේ හෝ චෝදිත පක්ෂය ඒගොල්ල අහගෙන ඉඳලා ඒගොල්ල නඩුකාරට කියනවා නඩුවේ තොරතුරු මදි. එච්චරයි කියන්නේ අර කටට කියන්නේ නැත්නම් මේ කටට. නඩුව ඇහෙනකොට ඇහෙනකොට ඇහෙනකොට ඇහෙනකොට නියම තොරතුරු එනකොට ජූරියක් නඩුකාරයෙක් වුණ අහගෙන ඉන්න උසාවියේ ඉන්න මිනිහට පවා තේරෙනවා දැන් මේක තමයි වෙන්න ඕනේ කියලා. අන්න එහෙම නැතුව විනිශ්චය ඉක්මන් කරන්න ඕන තමයි අධිකාරී ශක්තියක් සහ මේ බලපෑමක් කරන්න වෙන්නේ. යන්න ඇරියොත් ඒ කියන්නේ වෙන දේ වෙන විදිහට යන්න ඇරියොත් විනිශ්චයක අවශ්‍යතාවයක් එන්නේ නැහැ. විනිශ්චයක අවශ්‍යතාවයක් එන්නේ බල මේ අධිකාරී ශක්තියක් අවශ්‍ය වෙන්නේ ආදිශ විනිශ්චය වුණා. විනිශ්චය කරන්න ගියොත් නෑ කර්ම රැස් වෙනවා. චේතනා පහළ වෙනවා. ඉතින් ගියාම මේ බලපෑමක් කරන්න වෙනවා. ඒ සෑම දෙයකින්ම වෙන්නේ අර පෑදිදියේ බොරදියක් දා ගන්නවා. අනාකූල ප්‍රවාහය ආකූල කර ගන්නවා. මෙතන විනිශ්චය කරන්න කෙනෙක් නැහැ. තව තොරතුරු එකතු වෙන්න ආරින්න. එක දේ ආශේ වේති භාවේති බහුලීකරෝති කියලා සරුවචන සඳහන් කරලා තියෙන්නේ අපි වරක් ආශ්‍රය කරලා බලන්න. ආශ්‍රය කළේවල ඊට පස්සේ හිතා ගන්න පිම්බීම හැකෙන වැඩි ආනාපානෙ හොඳයි. නැත්නම් ආනාපානෙ වැඩි පිම්බීම හොඳයි කියලා ඇසුරු කරලා බලන්න. මෙලොවට පස්සේ ආයෙත් chance එකක් දෙනවා භාවනා කරනවා. භාවනා කරුවට පස්සේ තේනවා මට මේකෙන් දහතු මනස්කාරය තේනවා බහුලීගත කරන්න කියනවා ලක්ෂ කෝටි වාරයක් ඒකම කරන්න කියනවා. එතකොට භාජනයේ පිරුණොත් උතුරයි. දැන් සාමාන්‍යව වැලි ට්‍රැක්ටර් ගෙනියනකොට ඇතම ගානක් කරනකොට වැලි බහිනවා අඟල් ගානක්. බැසත් පස්සේ කියුබ් එක පෙන්වන්න බෑ. ඌ ගෙට ලං කරලා ආය අවශ්‍යනවා මේක. අවශ්‍යලි වල ඒ ටික හොල්ලන්න නැතුව ගෙනියලා මනින්න දෙනවා. මුදට යනකොට පැක් වෙනවා. ඒකේ මනසට කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ එකක් තමයි ඒ පුඹලහක් කළා පෙන්වන්නට හදන්නේ මොකක් හරි ചാටුවක් තියෙන නිසා තමයි. සතියේ එහෙම කිසිම මේ දේ ඔප්පු කරන්න හෝ මේ දේ නැතිකරන්න තක්කු මුක්කුවක් නැහැ. ටෙන්ෂන් කියලා කියනක අනිත් පැත්ත. ටෙන්ෂන් කියලා කියන්නේ සතියේ නැතුව අපි යමක් ඉක්මන් කරලා හදිස්සියේ දේ කරලා පෙන්වන්න හදන ගතිය. ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේ, ජනප්‍රියතාවයේ තියෙන්නේ, ලාභ සත්කාර දෙන්නේ. සතිය මොකක්වත් නැහැ දැනටමත් වැඩි ඉවර වෙලා වගේ. සිද්ධිය වුණාට පස්සේ ඉන්න මානසිකත්වයෙන් එකෙන් තමයි සිද්ධිය කරන කොටත් තියෙන්නේ. ඒ නිසා ටෙන්ෂන් එන්නේ නැහැ. ඩෙසිෂන් එකක් නැහැ. තීන්දුවක් නැහැ. ඒ නිසා චේතනා නැහැ. හැඩගස්සන්න මායා කරන්න ඕන කමක් නැහැ සංස්කරණය කරන්න ඕන කමක් නැහැ ඒ නිසා නිවනක ලකුණු වගේ තියෙනවා සතිය හැබැයි මේ මේ සතිය දිගට යනකොට හොඳ පැහැදිලි වෙන සාධාරණ විනිශ්චයකට හොඳම තලතුණකම ලැබෙන ධර්මමය විනිශ්චයකට තලතුණකම ලැබෙන අන්තිමට බannකොට මේ විනිශ්චයේ මේ කාටත් තේරෙන එක සාධාරණ යුක්තිය තියෙන එක ඒක නිසා කියනවා එවැනි සමාජයක් ආවොත් එහෙම එතන රජෙක්ගේ අවශ්‍යතාවයක් නැහැ කියලා රජයේගේ නායකත්වයක අවශ්‍ය වෙලා තියෙන්නේ එයාට විධායක බලතල ඕන කරලා තියෙන්නේ යමක් ගහපා දෙන්නයි. නැති දෙයක් ඇති දෙයක් කරලා පෙන්වන්නයි. එහෙම නැත්නම් මොකද? දැන් සංඝ සමාජයේ කාටක විධායක බලයක් නැහැ. වැඩි දෙනා කතා කරලා එක පැත්තක් ගත්තොත් එච්චර තමයි. එහෙම නැතුව ඔය දැන් සංඝනායක හමුදුරු ඉන්නව සෝරි තමයි. කිසිම වැඩක් නැහැ කවදාකවත් මොනම දෙයක් කරකව තහන්න යන්නේ නැහැ කවුරක්වත් අහලා මොනවයි ගහන්නේ. අනිත් හැම කෙනාම සංගදායක හමුතුවගේ තමයි. ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ මුළු තුමු තිංගලෙම නෑදෑයි. ඒක තමයි කාල් මාක්ස් හිතුවේ ඇත්තට සම සමාජය කියන වචනේ. ඒ සමාජය ගන්න බෑ ඒ හිතන විදිහට. සංඝ සමාජේ පිරිච්ච සංඝ සමාජේ හැම කෙනෙකුටම තියෙන සමාන බලතලය මේ මට අයිතියක් තියෙනවා ඕනකමක් තියෙනවා ගිහිල්ලා අහන්න ආයෙත් මෙන්න මේ ප්‍රශ්න දෙනවා මොකද කියන්නේ. අනේ සෝන්තික වැඩක් බලාගන්න කිව්වොත් එච්චරයි. අනේ මමත් එන්නම් කරන කිව්වොත් ඒත් බාර ගන්නවා. එහෙම කියනවා මිසක් කිසි කෙනෙකුට බෑ කිසි කෙනෙකුට බලපෑම් කරන්න මේ භික්ෂු විනී. ඒ හේතුව මොකද සත්‍ය පිහිටවන්න යන කෙනා නම් කොයි එක්කනා කොයි එක්කනට උසස්ත පහද්ද කියලා කාටවත් මූලික තී පූර්ණ නිගමනයකට එන්න බෑ. ඒක හිතා ගන්න බෑ. මේ මේ මේ සම්මති ලෝකේ සංකත ලෝකේ මේ වගේ භික්ෂුන් වහන්සේලා භික්ෂු සමාජයක් තියෙනවායි කියලා මම කියන්නේ මේ සම්මුති භික්ෂුන් සියලු දෙනා මේ මට්ටමට ජීවත් වෙනවා කියලා. නමුත් මේ ආර්ය භූමියටපත් වෙච්ච හෝ හරියට ධර්ම විනයනෝ කටයුතු කරන භික්ෂුන් වහන්සේලා කවදාකවත් නැහැ කාගවත් දෙකට ඇඟිලි ගන්න යන්නේ. ඇහුවොත් පුළුවන් තරම් පස්ස ගන්න විනිශ්චය ගන්න. ඉතින් නිතර නිතර බලපෑම් කරන්න ඕනේ මේ කරුණා කරලා මං ගැන අනුකම්පා කරලා මේක මට හොයලා දෙන්න කියලා දෙතුන් සැරයක් කිව්වොත් විතරක් කරලා දෙන්න. ඒ නිසා ඔය මේ මහා සංඝනායක හමුදුරුගේ කිසි කෙනෙක් මොනම දෙයකටවත් කන්සල් කරන්න යන්නේ මොකක් හරි ඔය වැරද්දා ගත්තොත් නඩුවක් ආවොත් උදව්වක් ඕනේ නම් يعني පොලිටිකල් මේකක් ආවොත් මිසක සාධාරණ ජීවිත වෙන සංඝයාට කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ අවසර සමාවෙන්න විදිවට මේ වර්තමාන සංඝනායක පරම්පරාවෙන් මේ බලාපොරොත්තු වෙන්න බෑ මේ ඉදිරියේ ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා සරත් පොන්සේක නිදාස් කරන්න. ඒ වගේ ඉතින් ඒක අනිතව ස්වාමීන් වහන්සේලා ඒකට ප්‍රතිඋත්තර බඳලා තියෙනවා මේ ඇමරිකාවෙන් හරින්නේ. මේ යන්කින් අයිතියක් නැතිය සංඝාධිකරණයකට අපි එක්කට ගිහියු කවදාකවත් ඇගිලි ගන්න සංඝයා වහන්සේලා මේක තීරණය කරන්නේ. ඒ වගේම යුද්ධාධිකරණයේ වෙන දේවල් වලට සංඝයා ඇගිලි ගන්න එක වැරදි කියලා. ඒත් එහෙම දාගන්නවා. ඒ ඒ ඒ ගාගැනීමේ මං කියන එකක් තියෙන පූර්ණ අයිතියක්. ඒ සංඝයා ලොකු නායක හම්බුනොත් එයාට අයිතිය තියෙනවා ගා ගන්න මොකෝ. <laughs> ඒකනේ යාගේ එයාට තියෙන අයිති ඒක සංගනායක වෙන්න ඕන ලංකාවේ ඉන්න ඕනම පුරවැසියෙකුට ඒ අදහස ප්‍රකාශ කරතයි. පුරවැසිකම වෙනවා නැති වෙනවා සංගනායකුණයි කියලා. ගහගන්න එක නොගහගන්න ඒක වෙනම දෙයක්. නමුත් එයාට අයිතියක් තියෙනවා. ආර්ය විනය දැක්ම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු තත්ත්වෙ විතරයි කියලා මම කියන්නේ. ආර්ය විනය හිටියත් කියන්න පුළුවන්. කියනවද නොකියනවද කියන එකේ උන්වහන්සේගේ වැඩ අපිට බෑ කි නොකිය යුතු කියන්නේ. යා කිව්වනම් යා යා බාර ගන්න කැමති නෑ. ඈ පිළිගුල් කරන්න දැන් ඕන දෙයක් පිළිගුල් කරන්න තමන්ට පුළුවන් ඒක තමන්ගේ මට්ටමේ ඒකේ ආම්දුර ගණන් ගන්න නැහැ නේ ඔයගොල්ලෝ පිළිගුල් කරපන් ඔයිට වැඩි පිළිගුල් වැඩ දැකලා තියෙනවා කරලා තියෙනවා ආම්දුර ඒක ඌ හරියට මේ ගැන ප්‍රතිඋත්තර බඳිනවා ස්වාමීන් වහන්සේලා ඒ කොයි එක වුණත් එහෙනම් ඒ ප්‍රතිඋත්තර බඳින ආම්දුරත් වැරදිනේ ඔයි කියන තර්කයට ඇතුල් බන්නකොට ඒක අපේ මේ යන සාකච්ඡාත් එක්ක ඒකට එච්චර සද්ද සම්බන්ධයක් නැහැ විසඳ වෙනවා විසද පිරිසිදු වෙනවා මතු වෙනවා ප්‍රකාශ වෙනවා ඉස්මතු වෙනවා කියන්නේ විසද වෙනවා හොඳයි ලිඛිත ප්‍රශ්න අවසానයි ඒක නිසා මේ වෙන වෙලාවේ හැටියට තව තම තමන් ගන්න එක එකවර වැඩ දෙක තුනක් දාගෙන මේ අපි කියන මානසික ආතතිය කියලා කියන්නේ මානසික ආතතිය එන්නේ කරගන්න බැරි වැඩ කොටසක් දාගෙන ඒක කොහොම හරි කරන්න හදනවා. මට අපිට සාමාන්‍යයෙන් අපේ ඉඳුරන්ගේ තියෙන සීමිත සීමාවල් තියෙනනේ වයසට යනකොට ඉන්දියන අඩු වෙනවා සමහරුන්ගේ වැඩි සමහරුන්ගේ අඩුයි. නැවතිල්ලේ වැඩ කරනවා කියලා කියන්නේ Tamanට පුළුවන් වැඩ ප්‍රමාණය අරගෙන ඕනට වැඩි බාර ගන්න නැතුව ඒක සතියෙන් නිස්සද්දව නැවතිල්ලේ වැඩ කරනවා. හිමීට කරනවා කියන එක තමයි අදහස වෙන්නේ. හිමීට වෙනවයි කියලා ඒක කිරීමේදී සම්පජඤ්ඤ පාවිච්චි කිරීම පිළිබඳ පන්දිස්වාංශي බොහොම ලේසි උපමාන තුනක් දෙනවා අපිට දවසකට විවිධාකාර ඉල්ලීම් එනවා ආර්දනා එනවා එහෙම නැත්නම් මේ වෙන කට්ටිය බලපෑම් එනවනේ ආර්දනා ඉල්ලීම් සාර්දනා මාර්ගේ ඒකට ආට පස්සේ ඒ සියලු දේවල් බාර ගන්නයි කියනවා ඉතලා බාහනේ වල මම පස්සේ කියන්න මම කන්ෆර්මේෂන් දෙන්නේ පස්සේ එතකොට කන්ෆර්මේෂන් දෙන්න ඉස්සලා මේ දේ සාධාරණද අසාධාරණද කියලා බලන්න කියනවා. භික්ෂුවක් වශයෙන් මට මේක කැපද අකපද කියලා ඒකේ තියෙන සාධාරණ අසාධාරණතාවය බලන්න කියලා. ඊට පස්සේ දෙවෙනි ඒකෙන් අසාධාරණ දේවල් අයින් කරන්න අපිට බුදුහාමර බලය දීලා තියෙනවා. නැත්නම් ඕනම කෙනෙකුට ඒ බලය තියෙනවා. දෙක කළ හැකිද බැරිද කියලා බලන්න කියනවා. වැඩ ගොඩාක් තිනකොට සාධාරණ දේවල් කළ හැකිද? කළ හැකි දේවලුත් අරගෙන ෘචි දේ විතරක් කරන්නයි කියනවා. කළ හැකි ගොඩාක් තියෙනවා. ඒක තමයි රුචිම දේ කරන්නයි කියලා. එතකොට ඒ දේ කරන්නේ බොහොම ආසාවෙන්. ඒක කෙරුවට පස්සේ ශක්තිය ඉතුරු වෙලා වෙලා ඉතුරුලා තියෙනවා ඊගාව දේ කරතයි. හැකි සාධාරණ දේ. කරගන්න බැරි වුණා නම් කියන්න පුළුවන් එච්චර තමයි ඉතින් මට කරන්න පොයින්ට් වැඩි කරලා ඉවරලා වේගෙන් කරන්න ගිහිල්ලා වලාට මානසික ආතතියක් අරගෙන ඉක්මනට වයසට යනකට වැඩිය නැත්තම් හිටිබන්දම කරන දෙවැත්තෙම පත්තු කරපුවාම දැලි දෙකක් වෙන බව හැබෑව. නැත්නම් හිටිබන්දම පත්තු වෙන්නේ උණු වෙලානේ. කෙලින් එක නම් ඉටි ඉටිපත් වෙලාපත් වෙන මේක නෙමෙයි ඉටි උණු වෙලාවක් කරනවා. ඒ වගේ බැලවන්නට වැඩ කරගන්න ගියාම දෙකොන බන්ධමක් වෙනවා. දෙපැත්තෙන් පත්තු කර ඉවරනවා. ඒකදී ආර්ධන ගන්න කටියට වා කියන්න බෑ. උඹලා දැනගෙන ආර්ධන කරපළයි කියලා. Taman දැනගන්න ඕනේ ඒකේ සාධාන අසාධාන දානේ කොටසක් අයින් කරනවා. හැකි නොහැකිකම ඉදින්බර කරන්න බෑ නම් මොනව කරන්නේ? කරන්න පුළුවන් දේ රුචි දේ කරන්න. මේක ගණන් පත්‍ර වලත් කියනවා. ඉස්ලාම් හොඳට ගණන් පත්‍ර කියවන. කියලා ලේසිම ගණන් පටන් ගන්න. ලේසිම ගානේ පළවෙනි ගාන හදනකොට එන ධෛර්යයෙන් ඊගා ලේසි ගානට යන්න උනන්දුවක් ඇති කරලා දෙනවා. එහෙම එහෙම ගියාම හැකියාව ඉස්සරහට යනවා. අමාරුම ගානකින් පටන් ගන්න එක වැරදුනට පස්සේ ඔළුව අවුල් වුණොත් අර වෙන්න ගන්න ලේසි ගානවත් කරගන්න බැරි ඒකමයි ওই සරුවචනන් සඳහන් කරලා තියෙන සාත්තක සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ අනේ සම්පජඤ්ඤ හතර තියෙන එකම තමයි බුදුන් පණ්ඩිත සාංශ ඔය විදිහට කෙටි කරලා දක්වනවා. එනිසා නැවතිල්ලේ වැඩ කරන්න නම් තමයි ruci දේ ruci හැකි සාධාරණ. ඒ රුචිකත්වය තමයි ඉස්සලාම තියෙන්නේ. ඒ තාලෙට කරගෙන යනවා. ඒක සාමාන්‍යයෙන් අද තියෙන සමාජයේ සම්පූර්ණ අනිත් පැත්ත හරවලා තියෙන. ඒ කියන්නේ රැකියාවලින් දෙන தত্ত্বය යටතේදී නිසා මිනිසුන්ට කරගන්න බැරි විශාල අගකින් භාගයක් අද මිනිසෙක් දරනවා. ඉතින් මේ මනුස්සයා ඇත්තටම සූකඩයක් වශයෙන් වැඩ කරන්න වෙලා තියෙන එක අර එරික් ෆ්‍රොම් කියන මේ මෙයාගේ මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ දෙවෙනි પરම්පරාවේ කෙනෙක් කියනවා අද මිනිස්සේ යන්ත්‍රය කියන එක මිනිස්සේ පාලන තන්ත්‍රය කියන එක විශාල යන්ත්‍රයක් ඒ යන්ත්‍රේ ගොඩාක් දැතිරෝධ කරකිනවා කෑම් වැඩ කරනවා අරහිමි වැඩ කරනවා ඒ කරකින දැතිරෝධක මිනිස්සෙක් කියලා කියන්නේ එක දැත්තක් විතරයි කියලා. ඒ මනුස්සයට යන්ත්‍රේ පාලනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ යන්ත්‍රේ දුවන ගානට දත් අල්ලලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් කාලේ වුණා ගෙවුනට පස්සේ දත්ති සෝද පිටින් අයින් කරන එක විතරයි වෙන්නේ. එක මිනිස්සුයෙකුට මේ යන්ත්‍රේ කිසිසේත්ම පාලනය කරන්න බෑ. දැන් ඒක හතුම නිර්මාපකයන්ටත් පාලනය කරන්න බෑ. ওই ආර්ථික විද්‍යාඥයන්ට, දේශපාලන විද්‍යාඥයන්ට කාටවත් කරන්න බෑ. මේක වේග කැවිලා ඉවරයි දැන්. ඉතින් ඒකේ අපි you are just a cock in the cock wheel කියලා කියනවා. කැරගෙන දැති රෝද දැත්තක් විතරයි. ඒ බව දැනගෙන ඕනෑමට වැඩි වැඩ කරලා මේ වැඩ පෙන්වන්න හදනවයි කියලා කියන්නේ දැත්ත කඩා ගන්නවා. දත කඩා ගන්නවා. නැවතිල්ල වැඩ කරන ගියොත් බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම පශ්චාත්තාපත් අඩුයි. ටෙන්ෂන් එක කියලා කියන්නේ ඔය මොකද්ද මේ අසහනේ. එහෙම නැත්නම් ආතතිය කියලා කියන එක ඒ වෙනුවට නැවතිල්ල වැඩ කරනකට ආත්ම සන්තුෂ්ටි කියලා එකක් එනවා. කරන කරන දේ ටිකක් කරනවා ඒක කරනවා සතුටින් කරනවා ඉවරයි. ඉතින් ඒකට අර මේ මේ දවස්වල ඊමේල් තියෙනවා මම හිතන්නේ දයා වෙන්න තිය කියලා තියෙන්නේ. ඔක බ්‍රහ්මන් සාමුද්‍රොත් කියලා තියෙනවා. එක මිනිහෙක් ධන කුවේරේ ගිහිලා ජමයිකාවේද නෝත් ඇමරිකාවල ගිහිල්ලා මාළු අල්ලන ගම්මානයක තියෙන හෝටලයක නතර වුණාලු. අතේදී ආ බොහොම විවේකයෙන් ඉන්නවලු හෝටලේ සඳළු තලාවේ ඉන්නකොට එතනම එහා පැත්තේ තියෙනලු දුප්පත් මාළු අනන ගෙදරක්. ඒ මනුස්සයා බලපුවාම ඌ බොරුවක් කරන ගිහිල්ලා මාළු ටික අල්ලන අවිල්ලවල ගෙදර දරුවොත් එක්ක යාර මාළු ටික විකුණලා කාලා තියෙන ටිකක් කාලා ඉන්නවලු ඊට පස්සේ ඌට ඕන නම් දෙසරයක් තව මොහොත යන්න පුළුවන් ඌ යන්නේ නැතිලු ඉතින් අර ආර්ථික විශ්ලේෂණය බලන හිටලා දවසක් බලන හිටලා දෙකක් හිටලා තුනක් හිටලා මංසාර දුප්පත් මිනිසයා බලත් එක ශ්‍රී ලංකනවලු නෑදෑකවලු යනවලු උරුව වේලෙනවලු ඊට පස්සේ යා කතා කරලිවලා අර මිනිස්සුත් එක්ක කතා කරලා මම මෙහෙමයි ආවේ මම කතා කරුවට කමන්නේ නැද්ද කමන්නේ නැහැ කිව්වලු මම ඔයාලට යෝජනාවක් කරන්න කිව්වලු ඔයා මේ ඔරුව දෙසරයක් අරගෙන ගියොත් ඔයාට මෙන්න මෙච්චර විතර ලාභයක් ගන්න පුළුවන්. එහෙම කරගෙන ගියොත් ඔයාට ටික දවසකට ඔරු දෙකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට වෙන කෙනෙක් දැම්මොත් එහෙම මෙච්චරක් ගන්න පුළුවන්. ඔයා මේ විදිහට අවුරුදු 15ක් විතර වැඩ කරොත් ඔය කවදා හරි මං ඉන්න වගේ හොඳ දන කුවේරෙක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තාම කට අරගෙන අහගෙන ඉන්නවලු මේ මොකද කියන්නේ කියලා. ඊට පස්සේ ගෝලු ඉතින් ආවට පස්සේ මොකද කරන්න කියලා අහුවා දැන් බලනවා මම අහවල් රටේ ඉන්නේ මම අච්චර දුර ගෙවාන බලනවා මෙතෙන් ආවන්නේ ඇවිල්ලා මම විවේකීව ඉන්නවා මොකද මම හරි කැමති විවේකීන මිනිස්සු දකින්නේ ඊට පස්සේ කළා එතෙන් තමයි මම දැන් ඉන්නේ කිව්වලු. අවුරුදු 15ක් ගිහිල්ලා ආර්ථික සැලසුම් හදන්න ඕනේ. එතන තමයි මම දැන් ඔයත් ඇවිල්ලා ඉන්නේ එතෙන්ට. දැන් ඔය දවස් තුනට මාළු එල්ලුවේ නැන්නේ. ඔය සඳුරු තලාවේ හිටියේ. මම දවස් තුන දවස් තුන මාළු තුන් දරයක් ඇල්ලුවා කිව්වා. ඔය විසඳ වැඩක් නැහැ. ඔය කොච්චර තටමලා ඉස්සරහට යන්න ගියත් අපි කියන්නේ මැරෙනකොට අඩි 6යි. එච්චර තමයි. කොච්චර කෑවත් අපි අම්මා ඉන්නකොට කියලා තියෙනවා මිනිහෙක් දවසට ගන්න තමන්ගේ ඔළුව තරම් ප්‍රමාණයක්. කොච්චර හම්බ කරොත් ඔච්චරයි. අනික කොතන ගියක් කැත කරන්නේ තමන්ගේ විලුඹ දෙක මැද. ඉතින් මොකද්ද ඔගේ වෙන කරන්නේ? සුඛෝපභෝගී හොඳ හොටලේ ගිහිලා සුපර්ස්ටාර් තැනකට ගියත් කැත කරන්න තියෙන්නේ ඒකමයි. වැල්ලට ගියත් කැත කරන්නේ ඔතනමයි. මනුස්සකම ඔච්චර ඔක බුම්බගෙන වේරුවත් එකයි සාමාන්‍ය විදිහට කෙරුවත් එකයි. ඒ නිසා හටමණ්ඩ හදන කට්ටිය කරන්න හදන්නේ අර ඊටිබන්ද පත්තු කිරුවා වගේ දෙකොනේ දුවල හති වැටෙනවා. බුද්ධ ඥානංශය බොහෝම tempattu කල්පනා කරා මොකද පොඩි අය. ඒක මට කියලා දුන්නේ ධම්මරන් චාමතු ඇත්තටම. කොච්චර සුඛෝභෝගී තැන් වලට ගියත් වැඩේ කරනකොට ওই තන තමයි වැඩේ වෙන්නේ. කොහොම කෙරුවත් ඔච්චර. ඒ නිසා අපි මේ සාමාන්‍ය පොළොව යන ක්‍රමයට යන්න ගියා හුඟ දිනුවට ඉවසන්න බෑ. ඇයි මෙච්චර ආර්ථිකය හදන්නේ නැත්තේ? ඇයි මේ මේ දේවල් කරන්නේ නැත්තේ කියලා. ආර්ථිකය හදලත් එන්න හදන්නේ මෙතෙන් තමයි. අපි මේ ඉන්නේ මේ මේ විවේකෙට. ඒ නිසා ඈ දයා නෑ මට ඇත්තටම බ්‍රහ්මන් සාමසුගේ පොතක ඒක තිබුණා පැරබල්ස් ටික ඔක්කොම එකතු කරලා පොතක් ගහලා තියෙනවා. ඒක මම කීවා සිංගප්පූරේදී. ඊට පස්සේ දයාගුවා දැන් then what? ඒක තමයි ඉතින් දයාගුවා ඊමේල් වල අන්තිම ඊමේල් එකත් මට ඇවිල්ලා තියෙන කියලා දැන් ඒවල තියෙනවා මට. මේ ලස්සනට හදලා ඒවල තියෙන ඒ නිසා ඔය කොහේ කැරකිලා ගියත් එයා පියාද ඉන්න තියෙන විවේකේ තමයි ලෝකේ තියෙන උත්තරම වස්තුව. ඒ කියන්නේ අපිට තියෙන විවේකේ. ඒ වගේම අපි මේ විවේකය පොළවේ ජීවත් වෙන ගතිය. ওই උඩින් යන කට්ටිය යන්නෙම පොළවෙන් යන්න බයින්දා. වෙන දෙකක් ඉඳ නෙවෙයි. බය නැති මිනිහා බිමට බහලා පොයින් යනවා. උඩින් යන්නේ අයි පහලින් යන්න බැරුවද කියලා මම ප්‍රශ්නේ ආන්නේ. ඔය අදි මේ ආරක්ෂා දාගෙන ඉන්නේ අපේ චන්ද පඬිතුකමට කියලා. බය. අපිට එහෙම කන්නේ අපි ඔය නැවතිල්ලේ ඔය තියෙන දෙයක් හම්බ කරන කාලේ ජීවත් වෙනවා. ඒ වුණාට එතෙන්ට යනකම් හිතන්නේ මේක අපි බැරිකමට කරනවා, නොංජල්කමට කරනවා. ඉහළට ගියාම නම් අමුතු දෙයක් වෙයි කියලා. අනේ අපි ගන්න ජීවිතේට ඌල්ල නොවේ මිනිස්සු. මිනිස්සු සාමාන්‍ය පොළේ ජීවත් වෙන නැවතිල්ලේ ඒකට අර හොඳ කතාවක් කියලා දුනා මේ දීපක් චොප්‍රා. එයා කතා කරලා කියලා තියෙනවා Hindu ආගම හැටියට මිනිස්සේ කවුරු 100ක් ජීවත් වෙනවා නම් එයාට උප්පත්තියේදීම ආවුස තීන්දුව වෙලාලු. ඒ ආසුවලට කියන්නේ උඹට ආස්වාද ප්‍රසවාස කෝටි 13ක් තියෙනවා කියලා. ඉතින් කෝටි 13 අරගෙන ඒක ඒක ඉවර වෙද්දාසේ පණ ඉවරයි. ඉතින් කවුරු හරි ගෑවොත් අවුරුදු 60 දී මැරෙනවා. ඔබ හිමීට හුස්ම ගන්නවා නම් ගන්න හුස්මයි පිටකරන හුස්ම අවුරුදු 120ක් ජීවත් වෙනවා. කිසි වැඩක් කරන්න පුළුවන් නම් ගන්න හුස්ම ඉතාමත්ම හිමීට යන හිරමා පිටකරන එක නම් තමයි මානසික අසහන අඩුම කෙනා. එහෙම ජීවත් වෙන්න ඕන ඒක තමයි ප්‍රාණයාම කරන්නේ හරියට බලාගෙන 1 2 3 4 කියලා හුස්ම ගන්නවා 1 2 3 4 කියලා නතර කරනවා 1 2 3 4 කියලා පිට කරනවා 1 2 3 4 කියලා නතර වෙලා ඉන්නවා. අර හුස්ම ගන්න එක බොහොම ප්‍රවේශමේ ඒ කියන්නේ බොහොම අර පිටිමැස්සෙන් පාවිච්චි කරන එක දීර්ඝ කාලීන ජීවත් වෙනවා. ඒක දැන් හොඳටම heart attack කාරෙන් උගන්වනවා. pressure කාරෙන් උගන්වනවා. ඒ නිසා අපි ළඟ දැනට ආවුස තියෙනවා. ඒක ගෙවල දැම්මොත්. පිටිබන්ධ දෙක පත්තු කරා වගේ ඉක්මනට මැරෙනවා. ඒ වෙනුවට ඒ හොඳට නැවතිල්ලේ කටයුතු කරගෙන යනවනම් ලැබිච්ච ආවුස බොහෝ කල් අපි පාවිච්චි කරනවා. ඒ නිසා අපිට අලුතෙන් ඉපෙILLක් නෙමෙයි තියෙන්නේ. ලැබිච්ච දේ අරසාවක් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් පින් කරන්න එපා. පවුන කර හිටියනම් කලබල කරන්නේ නැතුව හිස කය වචන සාමාන්‍ය ආවුස පැත්තෙම දීර්ඝායුෂයි හිතෙත් නෑ අධික දහන අධික දැවිලි නෑ මේ විශාල දැවිලි නෑ සාමාන්‍ය මැද මට්ටමේ ගත කරන ජීවිතයක් තියෙන. ඉතින් අර අධිකයෙන් උඩපයින් කට්ටියට දැඩි ඉන්ධන දහන කරනාට වෙන්නේ අපි නිකන් නෝන්ජලෝ අපි කිසිම ජීවිතේ කිසි ගෝ එකක් නෑ කිසි මේ මොකද්ද ඩ්‍රැමැටික් නෑ කියලා. මොකද ඒගොල්ලෝ කලින් මැරලා යනවා. කලින් මැරෙන්න ඕන නම් ඒ ක්‍රමේ ගියාට තිදෝෂයක් නැහැ. හුඟ දෙනෙක් ඉන්න කැමැති වැඩි කාලේ. එතකොට කරන්න තියෙන්නේ මේ සාමාන්‍ය ස්ලෝ පේස් එකේ ජීවිතය ගත කරන එක තමයි ඇත්තටම පරණ මනුස්සයර තිබුණු ලොකුම වාසනාව ස්වභාවික වාතේ, ස්වභාවික ජලය, ස්වභාවික ජීවිත රටාවක් දැන් නැහෙනි. වාතයත් ජලයත් ඔක්කොම කෙලසිලා. ඉතින් එතකොට මිනිස්සු හදිසි ක්ෂණික ඉන්දියාප්ප ක්ෂණික පොල්කිරි ක්ෂණික ක්ෂණිකයන් කරලා ක්ෂණිකව මැරලා. අද තියෙන ක්‍රමය ඒකනේ. කෘෂි භෝග ඔක්කොම 18 මාසේ කොස් 45 කුකුළු එතින් ගියාම 1045 වී කෙටි ක්‍රම වලට යන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? ජීවන රටාව කෙටි වෙනවා. නැමෙතිල්ලේ වැඩ කරන එකනට තියෙන්නේ ගිනාපු ආවුස ටික අකාලේ නාස්ති කරන්න නැතුව අර පරිප්‍රසමෙන් ජීවත් වෙන්න පුළුවන්. ආධුනිකයට නම් එහෙමයි. නමුත් පහු වෙනකොට පහු වෙනකොට ඇත්තටම ආනාපානේ හැම වෙලාවෙම කෙරුවේ නැත්නම් පණ හිටින්නේ නැහැ. ඒ නිසා මේ මේ ඒකදී හොඳට පරිසම් වෙන්න ඕනේ මම කිව්වයි කියලා ඉඳගෙන හිටයි. මේ සාහනාංශය කියනවා ආනාපාන ඉඳගෙන විතරයි කරන්න තියෙන්නේ කියලා නිදාගෙන ඉඳලා ඉඳලා නායත අත කරගෙන ඉඳලා ආනාපානේ ආනාපාන සතිය අතර ලොකු වෙනසක් තියෙනවා අපි මේ කතා කරන්නේ ආනාපාන සතිය පිළිබඳව සතිය වුණත් ආධුනිකයට කියලා තියෙන්නේ පල්ලංකම් ආභුජිත්වා කියන හැම තැනකදීම ආනාපාන සතිය දේශනා කරන හැම තැනකදීම උජුං කායම් පණිදාය පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්වා ඒක දේශනේ සඳහා අනිකාන වෙන ඕනම භාවනාවක් තියෙන පොතක් කියවලා බලන්න සත්‍ය සූත්‍ර පිටකේ කිසිම තැනක අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව මොනවාක්වත් ඒ ආලවට්ටන්නේ නැහැ. මේක ඒ නිසා සඳහන් කරලම තියෙනවා. ඒ නිසා ලොකු සාංශික පොතේම ලියලා තියෙනවා ආනාපානේ ඉඳගෙන කරන භාවනාවක් කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ පවා පිළියර ගන්නවා සක්මන් කරගෙන හොඳට ආනාපානෙත් වඩලා සක්මන් භාවනාත් කරපෙන්නට සක්මන් භාවනා විනාඩි 15ක් විසක් යනකම් හොඳට වම දකුණ බලන ගමන් ඉබේම පයත් එක්ක හෝ පයත් එක්ක සින්ක්‍රොනයිස් වෙලා හරි නැත්නම් නිකම්ම ආනාපානෙ හිත යනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේක සක්මන පිළිබඳව අමතක වීමක් හෝ හිත පිට යamak නෙවෙයි. ආනාපානෙ පේන්න පටන් ගන්නවා. එහෙමනම් ආනාපානෙ කියලා කමන්නේ. ඒ වගේම එක දිගට කරන වැඩ තියෙන. ඔය ඩ්‍රයිවිං කරන්න ඉඳගත්තට පස්සේ ඒ වැඩ ටික කරුවට පස්සේ පැය ගාණක් යන ඩ්‍රයිවිං ප්‍රොසෙස් එකක් නා. අතන මගදී ආනාපානෙට එනවා. එහෙනම් කවුරු හරි ඩ්‍රයිව් කරනවා තමයි ඉඳගෙන ඉන්නවා. ඉඳගත්තට පස්සේ ඉස්සල්ලාම තමයි ඉඳගෙන ඉන්න ඉරියව තමයි ටික වෙලා ගියාට පස්සේ විවේක වෙනවනම් ආනාපානට යන්න පුළුවන්. දැන් ඉඳා ගන්න ගිහිල්ලත් නිතා ගන්න ගිහිල්ලා ඉරියවට දාන්න කියනවා. දාලා ටික වෙලා ගියාම ආනාපාන ඉබේම මතු වෙනවා. ඒ වෙලාවට පාවිච්චි කරවට කමන්නේ. මොකද මේ මහන්නේ යුතුනේ? ආජාන්ෂාගේ එක පොතක තියෙන යට ඉන්සයිට් එකක් ආවයි කියලා පොට්ටේට ඔළුව තියන්න යනවා. බුදුහාමුදුරුවොත් රහත්ුණයි කියන්නේ ඒ පොළොව කියන්නේ අනකට මොකක්ද කියලා හරි ඒකට ආනාපාන නෑ නෑ ආනාපාන කියන මාතෘකාවෙන් ওই ප්‍රශ්න දෙක ගැලපන්නේ කොහොමද නෑ මම හිතන්නේ අජාන්තා හඳුරෝ ආනාපාන සතිය කරමින් මම හිතන්නේ හිටපු වෙලාවක් මම හිතන්නේ නෑ ආනාපාන අයයි සාංශ කියලා තිබුණේ සක්මණ කෙලවර වාඩි වෙන වෙලාවේදී ගමේදී එහෙන ලවුඩ් ස්පීකර් සද්දයක් ආවා සක්මන් කරගෙන ඉඳලා පොතක තමයි. මේ ඉඳ ගන්නකොට ඉඳගෙන ඉන්න වෙලාවදී ආවයි කියලා ආනන්ද සාංශිකේ හැබැයි ආනන්ද සාංශිකේකේදී සති ආන මේ මේ ආනාපාන හිටියා කියලා කතාවක් සම්බන්ධයි. කායනුපස්සන. නිකන් ඒකට කියන්නේ කාගිය කායගත සති. ආනාපාන සතිය කායගත සතිය තමයි. ඒක හුඟ දෙනෙක් හිතන්නේ කායගත සතිය. ඔව් කායගත සතිය 18ක් තියෙනවා. අපි උඟ දෙනේ කායගත සතිය කියලා හිතන්නේ පිළිකුල් භාවනාවට. නමුත් ආනාපාන ඒක තමයි. ඒකේ ක්‍රම 18ක් තියෙනවා. එකක් ආනාපානෙත් කාය ආනුව පවත්තන හිතක් තමයි. මේ පිළිකුල් භාවනාවත් දිටිස් කොට්ටාස බලන එක කායගත සතිය. මරණ මිනියක් දිහා බලාන කරන එකත් කාය ඒක නිසා කායගත සතිය 18 ක්‍රමයකින් භාවනා කරතයි. කාගියාසි කාගිය කායානුවගේ සතිය ආනාපාන සතියත් කායගත සතියට වැටෙන්නේ. ආභුජිත්තා කියන්නේ කයිම කුටුවක් නවාගෙන කුටුවේ ඇඟ තමයි පිටපොන්ද. ඒ කුටුවේ සීට් එක තමයි මේ කුටින් ප්‍රකෘති සීට් එක. ඒ සමහර එක කුටුවල වාඩි වෙලා ඉන්නවලු පිටපැත්තේ කොටයක් ගත්තොත් ජැක් ගහනවා වගේ පේනවා කියලා කියලා ඒක ඒක හොඳ නැහැ කියලා කියනවා නෑ ඇත්තටම මේ පල්ලංකේ කියලා කියන්නේ ආභුජිත පල්ලංකේට පත්‍ටි පල්ලංකේට නැගලා කියන කයි කියන්නේ නෑ ඒකෙදී ඒ මේ උනන්දු කරවීම පිළිබඳ කරන කතාවක් ඒ කියන්නේ පුලුවන් තරම් ස්වභාවික වෙන්නේ කියලා නමුත් ඒකෙදී මම ගන්න පදනම තමයි පටන් ගන්න වෙලාවේදී ඒ තරම් ස්වභාවික වෙන්න බැරි නම් පටහැනිදී ජග් ගහලා පටන් ගත්තත් කමන්නේ. එන්ටම් පුටුව ගෙන්දෙන පටන් ගත්තත් කමන්නේ. පුරුදු වෙනකොට ඒක හොඳටම විශ්වාසයි. ඒ පුද්ගලයා බිමට බහිනවා. වයසක නේදේ කල් ලෙඩෙක් නෙවෙයි නම් ස්වභාවය ඒක තමයි. ඒ නිසා පටන් ගන්න වෙලාවේදී සියල්ල සන්තෝෂ කරන්න යන්නේ නැතුව සාමාන්‍ය විදිහෙන් කරගෙන කරගෙන යනකොට ඇඟම කර්මන්නේ වෙනවා. අනිත් එක ධර්ම ගෞරවය උපදිනවා. එතකොට එච්චර අමාරු නෑ ඒක. මේ අර මැටි ටික හොඳට තැඹිලා ආවට පස්සේ මැටි හොඳට කීකරු වෙනවා. තැඹෙනවා. ඒ වගේ තමයි භාවනා කරනකොට ඇඟ හිත වචන ඔක්කොගෙම කීකරු ගතියක් එනවා. එතකොට පුළුවන් Tamanට අවශ්‍ය කරන අයිඩියල් ක්‍රමයට එහෙම නැත්නම් දර්ශීය ක්‍රමයට යන්න. පටන් ගන්නකොට එහෙමම අමාරුයි. අමාරු වුණාට භාවනා නොකර සිටිය යුතු නෑ කියන එකයි මගේ අදහස. පුළුවන් ක්‍රමයකට කරලා භාවනාවට මනසිකාට හිත යොදන එක මේ හරියටම බද්ධ පරියන්ක විදලා එනකම් බලන් හිටියොත් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙන බැරි. උසල දර්ශීය ක්‍රමෙ පෙන්නලා බැරි නම් මෙහෙමත් කෙරුවට කමක් නැහැ කියන එකයි සාමාන්‍ය ප්‍රායෝගික වැඩේ. කරන කරන වැඩේ. කරන කරන වැඩේ සාමාන්‍ය කියනවා අපිට තියෙන සතර ඉරියව් වලට අපි කියනවා ඉරියාපත භාවනා. අතරමැද ඉරියාපත සංදි තියෙනනේ. පුංචි පුංචි ඒවට කියනවා සම්පජඤ්ඤ භාවනා කියලා. දැන් අපි පරියංකයක ඉඳලා නැගිටිනවා කියමු. එතකොට ප්‍රධාන ඉරියව් දෙකයි වෙනස් වෙන්නේ. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටින නමුත් ඒ වෙර නැගිටිනකොට අපි කීයක් පුංචි පුංචි ඉරියව් වලට ගිහිල්ලාද නැගිටින්නේ. අත තියෙනවා, දණිය ගන්නවා, හරවනවා, ඒව සේරම සම්පජඤ්ඤ වලට වැටෙනවා. පුංචි පුංචි පුංචි පුංචි කොටස් වලට හිර වෙනවා. නමුත් අපි මෙනෙහි කරන්නේ නැගිටිනවා, නැගිටිනවා, නැගිටිනවා, නැගිටිනවා කියලා. නමුත් මේ නැගිටීම ඇතුළත අත එක විදියක්, වම් අත එක විදියක්, කකුල එක විදියක්, එක එක එක එක ඉරියව් වෙන වෙන යනකොට ඒවට පුංචි පුංචි සති පිහිටනවා. ඒවා සේරම නැගිටිනවා කියන පොදු කෘත්‍යයට යටත් වෙනවා. ඒක නිසා සාමාන්‍ය කියනවා පුද්ගලයෙකුට ශිව දෙවියෝ පෙන්ලා දීලා තියෙනවලු ප්‍රධාන යෝගාසන 84ක්. ඔක්කොම ප්‍රධාන තියෙන යෝගාසන 84යි. එක යෝගාසනයක ප්‍රධාන එකක ඡායා 1000ක් තියෙනවලු. නිසා දවසක් ඇතුළත ජීවිතයක් ඇතුළත මිනිස්සුන්ට ඉන්න පුළුවන් ඔක්කොම යෝගාසන 84000යි. අපි කොහේ හිටියත් ඉන්නේ යෝගාසනයක. මොන ආසනෙක හිටියත් ඉන්නේ යෝගනේ. නමුත් මේ වගේ ප්‍රධාන සම්මතේවා තියෙන්නේ 84යි. ඒ වගේ සරුවචන් වහන්සේ ප්‍රධාන ඉරියව් හතරයි පෙන්ලා තියෙන්නේ. ඒ හතර අතරමැද තියෙන ඔක්කොම සම්පජඤ්ඤ වලට වැටෙනවා. සම්පජඤ්ඤ කියන්නේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි ඉරියාපත සංදි වලට සම්පජඤ්ඤ කියනවා. අනිත් එක සති සම්පජඤ්ඤ කියනකොට ඥානයේ විචිත්‍ර භාවයකට සම්පජඤ්ඤ කියලා පාවිච්චි කරනවා. යෝග ව්‍යායාම මේ භාවනාවට යොමුද? අපේ අපේ මේ ලොකු සාහනසික දීලා තියෙනවා දුෂ්කර ආසන ආදියට වර්ධනය කොට සෞඛ්‍ය සලකා යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති. එහෙමයි විවස්ථාවේ සංගලා තියෙන්නේ. සෞඛ්‍ය සලකලා දුෂ්කර ආසන ආදී වර්ධනය කරන්න කියලා කියනවා අනවශ්‍ය දේවල් ඕනේ නමුත් යෝග උපක්‍රම ගාක් උදව් ඒක මේ මේ භික්ෂුවක් වෙනකොට මට තියෙන ප්‍රධාන බාධාව තමයි මොකද මම නිලම්බි ඉඳද්දී කරනවා කරනවා. නමුත් මේ පැවිදි වුණාට පස්සේ මේ සූට් එකත් එක කරන්න බැරිකම තියෙනවා. ඊට පස්සේ මම කිව්වේ මේ ළඟදී මේ ආවනේද චැනලගේ දෙට ආවෙනේද? ඒ එයා දැන් ඊයේත් මම විඩක් වෙලා තියෙනවා. ඉතුරු ටිකක් කියලා දෙන්න එන්නම් කියලා ඒ ආපු කට්ටියට හරියට පොරදෙනවත් වෙලා තිනවා කොහොම හරි අරුණ මහත්තයා මේ කියන්නේ අපිත් එක්ක කැන්ඩල් බාග් ගියා මේ මෙල්බන් ගියා මේ පර්ත් ගියා ලෙඩේ කියලා කියාම මේ අග්නිදිකාශාවේ තිබුණ බෙහෙත් කම්පැනියක නායකයා විදිහට තමයි කටයුතු කරුවේ අන්තිම ලෙඩා දවසකට අර ඉන්හෙලස් පහක් පාවිච්චි කරන්න ඕනේ මෙහෙම ආවනම් 10ක් පාවිච්චි කළොත් කරන්න බෑ ඒ තරම්ම ලෙඩා heart attack කිව්වහම මේ හිටියා මේ heart attack දැන් එකක්ක් පාවිච්චි කරන්නේ යෝග ව්‍යායාම කරන්නේ. හැබැයි ඒක පැය දෙකක් විතර කරනවා. ඉතින් ගුරුවරයා කියනවා මේක නතර කරන්න අද ඉඳලා මේ බෙහෙත නතර කරන්න මේක කරන්න කියලා සම්පූර්ණ නිකන් අතට අරන් කරලා දෙනවා. ඒ නිසා ඒක ඊ අඬ ගන්නවා නම් මං හිතා හිටියේ මේ කට්ටියට අඳුල්ලා දෙන්න. මනසටිය වියදම් අධික මිනිස්සෙක් ඒ කියන්නේ ඒකෙම ජීවත් වෙන කෙනෙක් හරියටම ශාස්ත්‍රය දන්නවා කියලා මං හිතනවා. ඊයේ එන්නම් කිකේ ඉඳලා ඉවරලා ඊයේ වෙන වැඩකට එන්න ඇවිල්ලා නෑ. මං හිතන්නේ 31 වෙනිදා 31 වෙනිදා නෙවෙයි 21 වෙනිදා හිසල්ලා ගෙදරට එන්න ඉඳියා. ඒ කියන්නේ එහෙම આવොත් මේ පෙන්ලා දෙනවා නිකන් කියලා දෙනවා. ඉතින් යාට යා කියනවා මේ මේ ශාස්ත්‍රය දන්නවා නම් පුංචි ව්‍යායාම දෙක තුනක් කියලා දෙන්න. ඒ දෙක කෙරුවට පස්සේ ඔය තියෙන ලෙඩ රෝග හැටියට තමයි කියලා දෙන්නේ. හරි පොරොදෙනවත් ඒක. ඉතින් ඒක අපිට හම්බෙලා තියෙන ස්වභාවික ක්‍රමයක්. ඒකට කාලය ගත කරන්න ඕනේ. ඒකට සෑහෙන්න තමන්ගේ ඇඟට මෛත්‍රී කරන්න ඕනේ. තමන්ගේ ඇඟත් එක්ක සුවද වෙන්න ඕනේ. මේකත් එක්ක තරහ වෙලා කරන්නත් එපා. උනට සැප දීලත් බෑ. හරියට ඒ ව්‍යායාම ටික කරනවා නම් ගාක් සෞඛ්‍ය ප්‍රශ්න ප්‍රශ්න විසඳෙනවා. ධම්රි විවර වෙලා මං යනවා ඒ channel එකෙදට. එහෙ පිළියන්දර. කොහෙද වේරහැර. වේරහැර බොරලස්ගම. ඉතින් ඒ කියන්න බෑ. ගිය පාර ආවට පස්සේ හිටපු ඔක්කොටම එයා කරලා පෙන්නවා. කෙලිම ආනාපානෙම තමයි පොඩි ව්‍යායාම දෙක තුනක් එක කරනවා. කෙරුවට පස්සේ මේ බුදුම විදිහට මේ pent up energy එක එතන මෙතන හිර වෙලා තියෙන ආම වාත, ප්‍රමේය වාත අයින් කරලා පණ ගසලා දෙනවා. දැන් ඇත්තටම කොළඹ ඉන්න හුඟ දෙනෙක් පුද්ගලික මට්ටමේ කොහේ හරි ගිහිලා තැනකට ගිහිලා මේ යෝග ව්‍යායාම පුරුදු කරනවා. තව පැය කාලක් විතර තියෙනවා. ආනසාර ඍතු ආහාර වගේ සමන් ගැලපෙන ආහාර ගැනීම ඒ වගේ ඒක ඇත්තටම සංකීර්ණයි මේ ප්‍රශ්නකටත් තිබුණා තමයි සංකීර්ණයි ඒක නිසා හරියම අරුයි අර ආසනයක් තෝරනවා වගේ මුලින්ම පටන් ගන්නකොට මොනවද Tamande ඍතුව මොනවද ආහාර කියලා තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා හොඳම වැඩේ දිගටම නිතිපත ආනාපානය කරනවා නම් හැම හැම දවසෙන් පැයක් කරනවා කියලා හිතන්න. පැයක් කරගෙන යනකොට තමයි තේරෙනවා කොච්චර හරි දඟලුවත් සමහර පැයක් මොනම තාලෙන්වත් ඉඳගෙන ඉන්නත් බෑ කරන්නත් බෑ. එහෙම ඉඳලා පහුවෙන්ද ෂෝක් එකට කෙරෙනවා. ඒතකොට තේරෙන පටන් ගන්නවා මේකේ අපේ පාලනයෙන් තොර උච්චාවච භාවයක් තියෙනවා. ඉස්සලනම් තේරෙන්නේ ඒක ඉතින් අපිට පාලනය කරගන්න බෑ සම්පූර්ණ ඒක නිකන් දෙයියෝ දුන්නා වගේ එකක් තමයි. නමුත් හුඟා කල් යනකොට Tamante වගේ තියෙන චක්‍ර වැටෙන්න පටන් අර ගන්නවා. මේ මම ඉගෙන ගන්න ඉස්සෙල්ලා මට වෙච්ච එකක් තමයි සමහර වෙලාවට භාවනා කරනකොට මීටර කියලා තියෙන ගොඩක් මෙහෙදි වගේ තෙතමනේ වැඩිකම. ආතේ තෙතමනේ වැඩි. සමහර වෙලාවට ඉන්න බෑ දඬු කන්දේ ගැහුවා වගේ. හරිම අමාරුයි. ඇවිල්ලා බලනකොට මට හොඳටම කීයගේ වලාකුළු බර වෙලා. මේ මන්දාරකට බර වෙලා ඒක හොඳටම තේරෙනවා. ප්‍රමේහ වාතේ තද වෙනවා. ඉතින් භාවනා දිනකොට හිතෙන්නේ මෙච්චර මේ ෂෝකයකට සක්මන් කරලා වල මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇතුලේ වහල දිහා බලන්නේ වහලේ හරවල්ලා කීයගේ මන් දාරම් කරලා. ඒ වගේ සමහර ඍතු වලින් පේන්න පටන් අර ගන්නවා මේ ඍතුවට මේ වේදනාව එනවා. ඒ වගේම සමහර ආහාර වලින් ඒත් එනවා. එතකොට ඒ ආහාර ගොඩාක් කල් පාවිච්චි කළා ඒත් එක්ක සම්බන්ධතාවය බලලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඍතු අනුව ආහාර අනුව චිත්ත tattවත් බලපානවා. දැන් දැන් මේ වගේ ඉඳලා ගියාට පස්සේ භාවනා කරලා ඉඳලා ගියාට පස්සේ එකක්. වෙන වුණාට කොළඹ ගිහිල්ලා අවිල්ලා ගියොත් තව එකක්. ඒ අර පවතිනේ වාතාවරණය අරගෙන තමයි කොටසක් අරගෙන තමයි අපි අරණියට රින්ගන්නේ. ඒ වගේ සම්බන්ධකම් පේනවා. ඉතින් ඒක නිසා කියනවා සාමාන්‍යයෙන් මසාජින් මේ සම්භාහන විද්‍යාලයේන පොතක් මම පරිවර්තනය කරා. ඒක ඒකේ ලියලා තියෙනවා මිනිස්සුෙකුට තමන්ගේ ඇඟ සහ මේ ಗುಣ තේරුම් ගන්නට අවුරුදු 35 පණින්න ඕනේ කියලා. 35ක් යනකම් අපිට සම්බන්ධතාවයේ තේරුම් ගන්න තරම් මදි අත්දැකීම. හැබැයි 35 පෙන්නට ඔක්කොටම ඉන්නේ නැහැ. මුදුවට සැලකිල්ලෙන් හිටියොත් තේරෙන පටන් ගන්නවා. ඒක කියනවා විවිධ පැති දැන් ආහාර පිළිබඳව කියනවා අපේ දිවම ඇත්තටම දන්වලු ගුණ ආහාර සහ නුගුණ ආහාර. අපේ කෑදරකම නිසා එපා වෙලා තීදි කනවලු. ඒකට පොතක් ලියලා තිනවා ප්‍රොෆෙසර් ලිල්ලි සිල්වා දිවෙන් සියදී විනාශ ගැනීම කියලා. අපි හොඳට සාමාන්‍ය ආහාර වේලදී ප්‍රතිවීක්ෂා කර කර බලනවා මේ මේක මේ මේ මේ කැම මේලාට රුචි නෑ. මේක රුචි. ඒ රුචිකත්වය එන්නේ කෙලින්ම දිවත් එක්ක සම්බන්ධතාවය නිසා කියලා. අපි ඒක බලන්නේ මේ ලංචවර කෙමික කොහොම හරි දාගන්න ඕනේ ඉතින් ගිලිනවා. ඒ වගේ වෙලාවල් එනකොට අපිට ඒවා බල බල ඉන්න වෙලාවක් නැති වෙච්චාම අර අප්‍රත්‍යකර ආහාර එනවා. ඒක නිසා විවේකීව හිතට එහෙම නැත්නම් ඒ දේවට ඉඩ දුන්නොත් ඉඳුරංගේ ඒකට කියන බොඩි නොලෙජ් කියලා කායික දැනුමක් තියෙනවා. අපි මේ හදිස්සි වෙලා නැවතිල්ල වැඩ කෙරුවේ නැත්නම් ඒ දැනුම මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට බලාන යන්නම් මං හිතන්නේ ඔය සම්බාහන ක්‍රමයටත් වැඩිය දිවේ ප්‍රශ්නෙටත් වැඩිය ආනාපාන සති භාවනා හැමදාම කරන කෙනෙක් ඉන්නවනම් එයා තීරුම් ගනි මේ හතර විචල්්‍ය සාධකා චිත්ත උතු ආහාර වගේ දේවල් වෙනස් වීම අනුව ආනාපානට ඍජු බලපෑමක් තියෙනවා. නිසා අපි සිල් රැකලා තිබුණාට කලින් ආනාපාන කරලා තිබුණාට ඒක දවසක සම්පූර්ණයෙන්ම කැඩිලා යන්න ඉඩ තියෙනවා. කැඩිලා යන්න හේතුවක් මේ ඍතු වෙනස් වෙලා චිත්ත tatt වෙනස් වෙලා කර්මය වෙනස් වෙලා ආහාර වෙනසලා කියලා තියෙනකොට අපි තේරුම් අරගන්නවා මේ වගේ දෙකකින් අකරදැබ්බකින් මිස මේ ධර්මය අපිට තේරෙන්නේ හැබැයි ඒක පිළිබඳව ධර්මයක් විදියට බලන හැඟීමෙන් නොවුනොත් අපි හිතන්නේ වෙන මොන හරි කල්පනා කරලා වෙන දෙයකට හේතු කරනවා. ඒ නිසා නිතිපතා භාවනා කරන එකනට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ සම්බන්ධතාවය තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා එහෙම නැතුව ලියවිච්ච පොතුත් තියෙනවා. නමුත් ඒවා ඉතින් අංග සම්පූර්ණම නැහැ. පොඩි ඉඟි දෙනවා. මෙන්න මෙහෙමයි මේ தත්ත්වෙ වෙන්නේ කියලා. කර්මද චිත්තද උචුදාහාරද කියන දේවල් එහෙම නැත්නම් තව පැත්තකින් කියනවා නම් තමන්ගේ චරිතය රාග චරිතයක්ද ද්වේෂ චරිතයක්ද මෝහ චරිතයක්ද කියන දේවල් දන්නේ නැතුව මට තියෙන රාග චරිතයක් කියලා හිතලා අපි මෛත්‍රී භාවනා කෙරුවට මට තියෙන ද්වේෂ චරිතයක් කියලා හිතාන අපි අසුබේ වැඩුවට ඒක පරික්ෂා කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ආනාපාන දාන. ආනාපාන දාගෙන යනකොට හැමදාම භාවනා කැඩෙන්නේ මොකටද කියලා බලනකොට ටික කාලයක් ඇසුරු කරනකොට පේනවා ආසාවල් නිසාද තරහවල් නිසාද කියලා. එහෙමනම් හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ කාගවත් කේන්දර බල්ලා නෙවෙයි මේ මේ මොනවාද මේ අංජනන් එලියarලා නෙවෙයි තමන්ගෙම මේක. ඒ නිසා හැම වැරදීමකම ආනාපානේ හැම වැරදීමකම තමන්ගේ චර්ච ලකුණක් පෙන්වනවා. ඒකට ද්වේෂ කෙරුවොත් ඒක නොදකින්න උත්සාහ කරුවොත් අර වටිනා තොරතුරු අපිට නැතු වෙන නිසා හැමදාම භාවනා කරනකොට ලකුණක් ගන්න ඕනේ හැමදාම මට කැඩෙන්නේ ඒක ආර් එකටමද එහෙම නැත්නම් නිදිමතටමද ආශාවල් නිසාමද ද්වේෂ නිසාමද කියලා අල්ලන්න පුළුවන් නම් ඒක හරි අමාරුයි මොකද හේතුව අපි හැම වෙලාවෙදීම අපි ගැන සත්‍ය දකින්න කැමති සත්‍ය දකින්න කරන්න තියෙන්නේ ඇති හැටිය දැකීමයි නිතරම පුරුද්දට ආනපානික හරි ගියත් නැතුණත් කරන්න. ඒකට කැඩෙන හැටි බලන්න. හරියන හැටි බලන්නේ අපි උනන්දු වෙලා තියෙන්නේ. කැඩෙන හැටි බැලීමෙන් චරිත ලකුණු අහුවෙනවා. අපි ගෙනාව උපනිෂේ සම්පත්‍ය අහුවෙනවා. ඒකේ බාහිර විචල්්‍ය සාධක වෙනස් වෙනවා පිළිබඳව විවුර්ත මාතෘකාවක් තියෙන එන්න එන්න එන්න ඒක තොරතුරක් බාටපත් වෙනවා. එනිසා මේ දිග නිතිපතා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේ තොරතුරු අපිට සම්බන්ධීකරණය වෙන්නේ. එහෙම නැත්නම් ඒවා එහෙන් එනවා මෙහෙන් එනවා අපිට ගොනු වෙන්නේ නැහැ, ටැබිලෙට් වෙන්නේ නැහැ. වෙන්න නම් නිතිපතා භාවනාව යන්න ඕනේ. ඒ වෙලාවල් වෙනස් වෙනවා. ඒ වෙලාවල් අනුව වෙනස් වෙනවා. උදේටම පුළුවන් හුඟක් වෙලා ඉන්න. දවල් කාලේට අඩුයි. ඒකයි හදිසි විනිශ්චය කරන්නේ නැතුව දිගට යන්න ආරින්. දිගට දිගට තොරතුරු එකතු කරන්න. එතකොට එකතු කරන අන්තිමටම Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඉක්මනට ගන්න කිව්වොත් තමයි විශේෂඥ ඕන කරන්නේ. ආසේ අනුසේ ඥාන ඕන කරනවා. ඔක්කොම ඕන කරනවා. දිගට කරනකොට Tamanට මේ විශේෂඥ දැනුම එනවා. කාලය ගන්නවා. මොකද කියන්නේ? මම ස්වාමීන් වහන්සේ භාවනාව කියන කොච්චර කාලයක් විතර අවමව භාවනා කරන්න ඕනද දවසකට? මොකටද? දැන් රිට්‍රීට් එකෙන් අපි ගියපුවාන් පස්සේ සාමාන්‍ය අපේ ඔය කතරම උගාක් වේග හරි අමාරු නමුත් ආනාපාන සතිය ඔය පොතක් මේ අර ඒ පොතක් මම හිතන ඔක්කොටම වගේ හම්බෙනවා. ඒකේ පළවෙනි එකේම සඳහන් කරලා තියෙනවා ලොකු සානස කොච්චර භාවනා හොඳ වුණත් gedara thorain ඉඳලා භාවනා කරනවා පැයකමාරේ වාර දෙකකට වැඩි ඉක්මවන්න එපයි කියලා උපරිමයෙන් පෙන්නලා තියෙනවා. ඒක වෙනස වාඩි වෙලා කරන්නේ. ඔව්. ආනපානි නෑ සක්ම නෑ පැයකම වේවල් දෙකක් ඉක්වන්න එපා මොකද හේතුව ඒක ඇඟත් එක්ක හැඩ ගැහි ගැහි යන්න ඕනේ දැන් මෙතන අහන්නේ අඩුම අවම ඉතින් කියන්න දෙන්නේ ඇත්තට මෙහෙම එකක් ඇත්තේ නෑ පුළුවන් තරම් කරන්න එකයි තියෙන්නේ පැයක් විතර දාන්න වෙනවා හැබැයි ඉතින් ඒකට වරහන් ඇතුලේ දාන්න වෙනවා ඊට කලින් පැයක් සක්මන් කරලා තියෙන්න ඕන කියලා එමීට ලියලා තියෙනවා පැයක් පරියන්කේ කරන්න පැයක් සක්මන් කරන්න පැයකම නෑ පැයක් සක්ම නැති. පැයක්මලයි තියෙන සම්පූර්ණයෙන්ම නම් විනාඩි 20ක් 30ක් විතර සක්මන් කරලා ඊටු ටික පරියන්කේ ඉන්නවා. හැබැයි එතකොට ලෝභ හිතන නැගිටින්න. විනාඩි 30ක් විතර යනකොට හොඳට පතන් වේගන එනකොට නැගිටින්න වෙනවා. හැබැයි එහෙම එක දවසක් දෙකක් එහෙම මේ පරියන්කේ ඉඳ ආසාව තියෙද්දි නැගිටින්න සිද්ධ වුණොත් පහුවෙන්දා ඉඳලා හිතම සකස් කරලා දෙනවා කාලසටහන. මෙන්න මේ වැඩ වලින් අස් කරන්න නැත්නම් කලින් නැගිටින්න කියලා මේ ඥානෙ පහළ වෙනවා ටික කාලයක් යනකොට. සකස් කරගතයි මොකද විශේෂයෙන්ම පාන්දර පැය පාන්දර පොඩ්ඩක් කලින් නැගිටින්නේ සෑහෙන මේ ඉතුරුක් කරගන්න පුළුවන්. කුසීතයි මේ වෙලාවෙ ඉතින් අයව යෝග ව්‍යායාම වලින් සක්මන් වලින් කරලා අවදි කරලා ගන්න ඕන. දැන් තියෙන හුඟාක්ලට කොළඹාරීමේ ගියාම මේ රෑ 11 දලා යනකන් නිදාගන්නේ. මුදු වාතාවරණේ ඉතින් ටෙලිවිෂන් බලනවා සද්ද මුළු අහසම එළිය වෙලා ඉතින් මනසට නිින්ද යන. ඉතින් ඒක නිසා උදේ පාන්දර හරියට නිදිමත. පුළුවන් තරම් කලින් කලින් නිින්දට යන කලින් නිින්දෙන් පිවිදිනු කියලා ඉස්තර ගාතාවක් තිබුණේ. අර කියන්නේ ඉස්කෝල වල ගහලා තියෙන්නේ. ඒක කරනවා නම් භාවනා ජීවිත හත්ලේසි. මන්ට හැන්දෑවේ වැඩි වෙලා අවදි වෙන්න අවදිලා ඉන්න ඉන්න කාම දර්ශන සහ ඒ එවැනි කාමිකයන්ගේ ලෝකයක් තියෙන හැන්දෑ වෙනකොට. හැන්දෑ කියන්නේ ඩිනර් එකත් එක්ක තමයි ඒක යන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ රැයට කෑම කණ්ඩත් එපා. ඒ පැත්තට යන්නත් එපා කියලා පරිස්සම් කරලා ලැබෙන වෙලාව විතර කරගෙන උදේ පාන්දර නැගිටපුවාම ඊට වැඩිය කාමුකයන්ගෙන් සහ කාම ලෝකයෙන් විදිහක භෞතික විදිහක ඈත් වීමක් කරන්න පුළුවන්. හොඳයි අපි දැන් තුන නයි වෙලාව ඒක නිසා අපි මෙතෙන් ප්‍රශ්න නැහැ කියලා ඉතින් උපකල්පනේ මත සාකච්ඡා නැතර කරමු.